නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු කත්තංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු ඉද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝ තීයතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති වෛතාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්තර බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී වා විහෙරති සමුදය ධම්මානුපස්සී වා විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා විහෙරති අත්ති ධම්මාති වාපනස්ස සත්‍ති පච්චුපට්ඨි සා හෝති යාව දේවසී යාව ජීව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති එවං භික්ඛෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අරිය සත්‍යේසු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ වෙනකොට සතිපට්ඨාන සූත්‍රයේ දේශනා වශයෙන් 22ක් ගත කරලා තිබුණා. ශක්ති ප්‍රමාණයෙන් ඒට අදාළ සතිපට්ඨාන සූත්‍රයට අදාළ සියලුම සතිපට්ඨාන නිම කරලා තිබුණා. නම් වශයෙන් කියනවා නම් කාය අනුපස්සන, වේදනා අනුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කිය. ඒ ධම්මානුපස්සන කොටසට අයිති වෙන ධර්මතාවලින් ඒ සලායතනේ හැර කොච්චංග දක්වම නිම කරලා තිබුණා. ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ඉතුරුව පවතින ආ වූ චතුසු අරිය සත්‍යේසු කියන නැත්නම් අරිය සත්‍ය පබ්බ නමින් හඳුන්වෙන චතුරාර්ය සත්‍ය පාරවය අවසන් කරලා ඒ සූත්‍ර දේශනා මාලාවේ නිමාව දකින්න. ප්‍රතිේක හොඳ සංදිස්ථානයක් චතුරාර්ය සත්‍ය වශයෙන් මේ චතුරාර්ය සත්‍ය තමයි මේ ධර්මයේ යොමු වෙලා තියෙන මූලිකම මේ තැන. ගොනු වෙලා තියෙන්නේ එල්ල වෙලා තියෙන්නේ. මෙන්න මේකටයි කියන එක තමයි උඟ දෙනෙක් ඒක වෙන්න කැමති. ඇත්තටම ඒක ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා මේ සරුවච්චන් වහන්සේගේ ධර්මයේ හරය මොකක්ද කියලා. ඒක පිළි කරගත්තාම කොතෙන්ද මේක ඉල්ලලා තියෙන කොහාටද මේක ගෙනියන්න හදන්නේ කියලා කිසිම කෙනෙකුට ගොඩ ඉඳගෙන විනිශ්චය කරන්න බෑ. ඒක පිළිබඳව මේ සුද්ධ ආගම පිළිබඳව ලංකාවට ආපු ඒ සුදු ජාතිකයෝ මේක පිළිබඳව හොයලා කියෝලා ඉක්මනටම තමන්ගේ භාෂාවට දාලා අදාළ ශබ්දකෝෂ හදාගෙන අදාළ පොත්පත්වල විස්තර අහලා ඒවා පිළිබඳ උගම පරිචය කෙනෙක් ඒක ලියාව පොතක සඳහන් කරලා තියෙනවා කොත්තන කියවලා බලුවා කොහටද මේක යොමු වෙලා තියෙන්නේ මොකද්ද මේ කියන්න හදන්නේ කියන එක තේරෙන්නේ නැහැ කියලා. ඒ සමහර අත්ව හිතනවා මේක මේ චතුරාර්ය සත්‍ය පදනම් කරගත ධර්ම දේශනාවක්. තව කෙනෙක් හිතනවා මේ මිනිස්සුયો සදාචාර සම්පන්න කරගන්න හදපු පොදු ධර්ම දේශනාවක්. තව කෙනෙක් හිතනවා මේ කෙනෙක් නිවන් දැකීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය දක්වන ධර්ම දේශනාවක්. මේ විදිහට මේකේ කොතනද යොමු වෙලා තියෙන්නේ කියන එක. සමාජික වශයෙන් බලුවොත් ඒ කාර්යයක් මේකේ තියෙන්නේ. පෞද්ගලික පුද්ගලික වශයෙන් බලුවොත් එහෙම ඒ කාර්යයක් තියෙනවා. ඒක මොකද මේ චතුරාර්ය සත්‍ය මේ භාවනා මාර්ගයේ කිසිම තැනක හම් වෙන්නේ නැහැ. කොතනද මේක කෙරෙන්නේ කොහොමද මේක වෙන්නේ කියලා කිසිම තැනකදී දකින්න වෙන්නේ නැහැ. අපි කතා කරන්නේ ආනාපාන ගැන විතරයි. ඒ ආනාපාන සති සූත්‍රය සඳහන් කරනවා ආනාපාන කරනකොට මෙන්න මේ ක්‍රමවලින් නිවන් දකින්නයි කියලා. කිසියම් තැනක මෙන්න දැන් දුක්ඛ සත්‍ය පිළිබඳ පාඩම ගන්නන වෙලාව මෙන්න මේ සමුදය සත්‍ය ගැන පාඩම ගන්න වෙලාව මොනවාක්වත් හම් වෙන්නේ. ඒක නිසා මට මතකයි මම ඒ අවුරුදු 7-8ක් විතර වගේ මේක සම්බන්ධව හොයලා හොයලා හොයලා ලංකාවේ තුමුදටම වැඩිමහල් වැඩගත් ස්වාමීන් වහන්සේනමක් හම්බෙච්ච ලාවේදී මං ස්වාමී බුද්ධාගමේ බෞද්ධ ඒ දර්ශනයේ හරය පවතින චතුරාර්ය සත්‍ය නම් මේ භාවනා කරන කෙනෙකුට කොතනදී ලෝක හම් වෙන්නේ? කොතනදී ලෝක වඩන්නේ මොකක්ද කියන්නේ කියන එක. එහෙම කියන්න තැනක් නැහැ. චතුරාර්ය සත්‍යයෙන් ගිහිලා ආර්ය අෂ්ටාංග මාර්ගයට විස්තර කරන්නේ. ඒකෙත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙත් මෙහෙම යනවා කියලා දෙයක් ඒ වැලිල්ලක් පේන්නේ නැහැ. ඒ චරිත අනුව හම්බෙන හම්බෙන ධර්මතාවදී කටයුතු කරගෙන කරගෙන යනකොට මේවා සිද්ධ වෙනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍යයි අපි මේ සාක්ෂාත්කරණය කරන්න හදන්නේ. එහෙමනම් ඉස්ලාම මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පාඩමෙන් පටන් ගන්න ඕනේ කියලා භාවනා කිසිම ක්‍රමයක් ලෝකේ නැහැ. ඒක නිසා මෙන්න මෙතනදී අපි සමුදේ සත්‍ය නැති කරන්න කටයුතු කරනවා කියලා භාවනා පන්තිලු ගන්නන්නේ. මේ විදිහට මහා මේ එක එකනට තමයි බලන බලන ආකාරයෙන් මේ අර්ථකථන දෙන්න පුළුවන් ගැතියක් මේ බුද්ධ දේශනාවේ තියෙනවා. මේකට කියන්නේ දේශනා විලාස කියලා. සර්වචනාධික තියෙන සාමඤ්ඤතා ඥානය කියන්නේ උන්වහන්සේ Taman ඉදිරියට පැමිණෙනා වූ ඕනම කෙනෙකුට ඔහු පවතින ඉන්න තත්ත්වේ හොඳට තේරුම් ගන්න පුළුවන් තරම් හොඳ විනිවිද පැහැදිලි දර්ශනයක් තියෙනවා කවදාකවත් ඔහු පිළිබඳව පූර්ව නිගමන නැහැ. මතිනේ මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්, බෞද්ධ කෙනෙක්, අබෞද්ධ කෙනෙක්, පිළිම කෙනෙක්, ඥානු කෙනෙක්, මේ පැවිද්දෙක් මොනම දෙයක්වත් නැහැ. ඒ සියලුම සම්මුති සර්වචනාංශේ නොසලකනවා නෙවෙයි. තම සර්වචනාංශේ එව්වා මේ විදගෙන විනිවිදගෙන ඒ පුත්කලයාගේ තියෙන මේ මූලික ක්ලේශය දැක ගැනීමට පුළුවන් ශක්තිය තියෙනවා. ඒක නිසා සර්වචනාංශයේ ගුණයක සඳහන් කරනවා උත්සාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උත්සාදේති න අපසාදේති යථා භූතං ඒව පකාශේති කියලා. උන්වහන්සේට ගුණ ඕනම තමන් විදිහට ආපු කෙනෙකුගේ ගුණ වර්ණාවක් තුලින් ඔහුව හොවා දක්වන්නේ. ඒක දක්ෂකම භාගවත් කරනතර කාටවත් නැහැ. එහෙම නැත්නම් ඕන කෙනෙක් අඩුපාඩුවක් වෙන්නලා එයාට නිග්‍රහ කරාද. එහෙමද වැඩ කරන්න කියලා දුර්වල කරලා දාන බලන ශක්තිය අපසාධනය කරන බව ශක්තියකුත් තියෙනවා. නමුත් කවම කවදාකවත් උන්වහන්සේ මේ උත්සාහජනය හෝ අපසාධනය කරන්නේ යථාභූතය කියනවා. ඒකේ බුද්ධිල කැමති නැහැ. පුද්ගලයා හැම වෙලාවෙම කැමති මේ තමන්ගේ தත්ත්වය උසස් කරලා කතා කරන ගුරුවරුන්ට උසස් කරලා දක්ක කතා කරන ආචාර්යවරුන්ට සාස්ත්‍රවරුන්ට ඒ සාස්ත්‍රවරු දන්නව හැම කෙනෙකුගේ මෙහෙම නෙවෙයි කරන්න තියෙනවා කරලා කියන වැරදි දෙක පෙන්නලා දෙන එකයි මේ ක්‍රම දෙකම සංනිවේදනයක් වෙන්නේ ඒක නිසා උන්වහන්සේ දැනගත්ත ඇත්ත ඇති ඇති කියමන එක තමයි හොඳම ක්‍රමය ඒක නිසා උන්වහන්සේට තියෙන්නේ මේ පුද්ගලයාගේ හැටියට අදාළ සමීකරණ එළියලා අදාළ ක්‍රමයේ හොයලා ඔහු ගැටේ ලියන දාන එකයි තියෙන්නේ. ඒ නිසා සරුවචන ක්‍රමයෙන් කියනවා සංදස්සේති සමාදපේති සමුත්තේයේති සම්පහන්සේති කියලා ඉදිරියට ආපු කෙනාට සංදර්ශනය කරලා පෙන්නනවා. මොකද සංදර්ශනය කරන්නේ අපි සංසාරේ ගිය මෙච්චර ගමනේ අපිට මේ හොඳ නරක දෙක තේරෙන්නේ නැතුව පින්පව් දෙක තේරෙන්නේ නැතුව බයලජ්‍ය දෙක නැතුව අ ඉන්ද්‍රිය සංවරයක් නැතුව සීලයක් නැතුව අනේ ඇවිදපු සංසාරයක්. කිලෝරක් නැති සංසාරයක් අපි ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. අපි ඒ කාලේ වුණා ගැන තැකිය මොකුත් නෑ, දන්නේත් නෑ. ඊට පස්සේ කාලයක් ආව ඒක හදාගන්න නමුත් ලේසි නෑ. සිල්වන්ත වෙන්න උත්සාහ කරුවාට සිල්වන්ත වෙන එක ලේසි නෑ. අද අපි ඒව ඔක්කොම පහු කරලා පහු කරන ආවට පස්සේ අපිට දැන් දුසිල්ලතුන් පේන්නේ මහා කතා නොකළ යුතු ආශ්‍රය නොකළ යුතු මහා උපකාර විදියට. අපිටම දැකන්නේ අපි සංසාර කොච්චර කාලයක් මේ විදිහට දුසිල්වත් බයලජ්ජ නැතුව ආවද කියලා. ඒක නිසා අපි අපේ සංසාරය හැරලා බැලුවොත් නැත්නම් ධර්මචර්යනන්ද අපිට පෙන්නුවොත් අපිට පෙනේ අපි පුංචි ප්‍රයත්නයක් කරලා මේ මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. විශාල ප්‍රයත්නයක් කරලා ඒ ප්‍රයත්නයෙන් අසාර්ථක වෙච්චි කෙල කෝටි ගණන් ජනතාව ඉඳද්දි ඉතාමත්ම අමාරුයි යම් කිසි ගැම්මක් යම් නැම්මක් ඇති කරන අපි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපිට වෙන්නේ අපි සංසාර දුක් විඳින තවත් එකෙක් කියලා විතරයි. අපි මේ මෙතෙක් ආපු ගමනේ අපි ලබාගෙන තියෙන සීලක් පිරිසිදුවක් කියනවනම් යරින් වර හෝ ලබලා තියෙන සමාධි පිරිසිදුවක් අපිට පේන්නේම නැහැ. අපි නැස්චාර දකින්න ගත්තොත් අපිට පේන්නේ තාමත් මේ අනුත්‍යක්තිය වගේම චෛතසික දුක්, කායික දුක් විඳින්මින් ගත කරනවා කියන. මේන මේක පේන්න අපි සංදර්ශනය කළ බලන්න ඕන සංසාර ගමනේ කොහෙද ඉන්නේ? ආන්න ඒක අපිට හැම වෙලාවෙම මතක නැහැ. ඒක මතක් කරලා දෙන එක තමයි ඉස්ලාම සර්වඥාන් වහන්සේ ළඟට ගියාම උන්වහන්සේ කරන්නේ. නැත්නම් උන්වහන්සේ කියලා දෙන්නේ තමන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලාට ඕන කෙනෙක් ආවම මූලට කණ්ණාඩි අල්ලන්න. එතකොට මේ පුදුලට තේරෙනවා දැන් මම කවුද කියලා. ඊට පස්සේ පෙන්නලා දෙන්නේ කියනවා ඒ ඔය අද ඉන්න තත්ත්වයේ පුංචි ළඟාවීමක් නෙවෙයි. නමුත් ඒකේ සතුට කියනවාද ළඟාවෙච්ච නැති දේ පිළිබඳව කොච්චර තැවෙනවද? ඒක නිසා කියනවා ඉස්සල්ලාම ඒ තමන් ලබාගත් தත්ත්වය පිළිබඳව විස්තර කරලා දීලා ඒක සමාදන් වෙන්නේ කියලා කියනවා. මේක මේ අම්මලා තාත්තලා දීපු බෝධියක් එහෙම නෙවෙයි. ගුරුවරු අපිට දීපු දේකුත් නෙවෙයි. අපි විසින්ම නැත්නම් තමා විසින්ම එච්චර සංසාරේ මේ සතුන් මරණ හොරකම් කරන කාමයේ වරදොල හැසිරෙන මේ පස්පව දුසිතේ හැසිරෙන සංසාරේ අපි මේ කරගෙන ආපු ගුණ චරිතය කාටවත් නම්බු කරන්න බෑ. ඒක මේ ගුණ මගුකමට කියන එකක් නෙවෙයි. එතම නම්බු කරලා ගත්තට ඒක අල්ල හිතින්නේ. අල්ල හිතින්නේ තමන්ම දත ගහලා අල්ලගත්ත ටික තමයි. අන්න ඒක අපි සමාදා වෙන්නේ නැහැ. අපි හුඟාක් වෙලාවට අපි ළම පුංචි කරලා සලකනවා. ඒ නිසා සරුවත් යන ඉස්ලාම කරන්නේ ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාගේ ආත්ම ගෞරවය ඇති කරලා තියෙන පුද්ගලයා අද සංසාර සත්‍යයෙන් අතර තමන් සංසාරේ ගමන් කරපු ජීවිත අතර අද ඉන්න තත්ත්වය ගැන හරපානවා. මේක ඇත්තටම මේ ගුණචරිතය එහෙම නැත්නම් ආත්මයක් එහෙම නැත්නම් ඒ පුද්ගලයාට අනන්‍යතාවය ඇති කරලා දෙනවා. කඩන්නයි මේ හදන්නේ. මේ කඩ ආත්මේ ආත්මවාදේ ඇති කරවලා ගුණචරිතයක් පෙන්නලා ඒ චර්චාව හදලා ඒක අවධාන්නම් කියන අනාත්මය තමයි. නමුත් මේ සම්දස්සේති සමාධි පිළිපී කරනකොට ඔහුට ඒව එකක් ඇති කරලා දෙනවා. ඇති කරලා දුන්නට පස්සේ තමයි ඔහුට ඇති සංඥාවක් ඇති වෙන්නේ. මට යමක් කරන්න පුළුවන් මම දැන් මේ කරලා තියෙන්නේ මමමයි වෙන කවුරක්වත් නෙමෙයි කියලා බලනකොට අපි ඔක්කොම මේ වගේ පිරිසක් ගත්තා ඔක්කොම ඉන්නේ එක තැනක. එක්කෙනෙකුට එක්කෙනෙකු ලොකු නෑ හැම කෙනාම ළඟා කරගෙන තියෙන තත්ත්ව පුංචි නෑ. අන්න ඒවකට හිතෙනවා ඉදිරියට යන්න මට ඇති. මේ සින්දේ ඇති. එහෙම නැත්නම් හිතන්න පුළුවන් තරම් නැති බැරිකම් හිතේ තමයි ඉන්නේ. මේක දිහා බලනවා කියන්නේ ඔක්කොම ඉතින් අපි කාන්තාව නිසා අපිට හරිය අමාරුයි මේක අමාරුයි කිය උදේට හැන්දෑව වෙනකන් අර ඒක කල්පනා කරගෙන. අපිට ඒක කියලා දෙන ගුරුවරයෙක් අපිට නෑනේ. ඒක කල්පනා කරගෙන. එහෙම නැත්නම් මොනවා හරි මේක නැතිකමක් කියලා කල්පනා කරන්න ගියාම අර සේරම පැහැදිලියට බොරජෙක් වුණා වගේ කිරි කලයක් දෝලා ගොම කඳුලක් දාගත්තා වගේ. නැත්නම් ගව මූත්‍ර කඳුලක් දාගත්තා වගේ. කිරි කලයයි ගොම කඳුලයි. සම්පූර්ණ කිරි ටික එක චිත්තක්ෂණයෙන් කැටගෙන. අන්නේ දෙක පිරිසිදු කරලා අපි මේ කරගෙන යන වැඩේ පුදුම වීරකමකින්, පුදුම ආත්ම ධෛර්යයකින්, පුදුම මේ හොඳ පැත්තක් හිතලා කොහොමද මේ කාර්ය කියලා බලනකොට ඇත්තටම හැම කෙනෙකුටම සතුට වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අන්න ඒක භවතාල දුන්න නැත්තම් ඒ පුදුහට ඉදිරියට යන්න බෑ. නමුත් සර්වඥාන්සේ දන්නවා ඒ විදිහට සංදර්ශනය කරලා සමාදම් කරනවා. මේක තමම සාදු කියලා සමාදම් වෙන්නේ. ඒක සාදු කියලා සමාදම් වුණ නැත්නම් ඊට ආචින වැඩ පිළිවෙලට ධෛර්යය එන්නේ නැහැ. ඔය නැති බැරිකමත් එක මේක කරන්න බෑ. ඇති ඇති සංඥාව ගන්න ඕන. ඇති ඇති සංඥාව ගන්න කියන්නේ තාත්තගේ බුදුලේ බල්ලවත්, දැන් පීචින ගාන බල්ලවත්, ගුරුරගේ දක්ෂකමටවත් නෙවෙයි. Taman මේ අද රකින්න සීල Tamanගේ. රැක්කොත් Taman අපේ ඒක තානසස තමයි. මේ කියන සමාධිය Tamanගේ. ඒක ආවොත් ආනිසංස Taman අනුන්ට නෙවෙයි. ප්‍රත්‍යාවත් ඒවා. ඒකට යොමු වෙලා ඉන්නවා නේද කියලා මේ සංදර්ශනය කරලා පෙන්නනවා සංදර්ශන සමාදම් කරවනවා. සමාදම් කෙරුවට පස්සේ තමයි සරුවචනන්ගේ වැඩක් ගන්න ඕනේ. ධර්මයෙන් වැඩක් ගන්න ඕනේ කියලා ඇති වෙන. ඊට පස්සේ සමුත්තේජනය කරනවා. මොකද්ද සමුත්තේජනය කරනවා කියලා කියන්නේ? හරියට සිටියමක ගාමාර්ග ලකුණු පෙන්ලා කියන සිටියමක වෙන දැන් Taman ඉන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන ඉඳලා මාර්ගඥාන ඵල ඥානක් තමයි මෙච්චර දුර යන්න ඕනේ. ඒ වැඩ පිළිවෙලෙ මෙච්චර මෙච්චර කාරණා කෙරෙන්න ඕනේ කියලා අර ඈත තියෙන අවිමතාර්ථයකට ඉර ඇඳලා පෙන්නනවා. ඉතින් පිළිඳපුවාම ආයසරයක් හිතනවා මෙතෙන් ආවන තව වැඩ ගොඩක් තියෙනවා. ආයසරයක් හිතනවා එහෙනම් අති මුලටම ප්‍රතිපද කර ගන්න ඕනේ වැඩ කරන්න ඕනේ කිය. ඒ වෙලාවේදී ආය මට බුදුන් වෙන්න බැරි වෙයි කියලා සැකෙනකොට සර්වචනanse සම්පාංශනය කරනවා. සම්පාංශනය කරගෙන පිටට රතු කරලා බය වෙන්න එපා. මේ ගිය හැම කෙනෙක්ම ওই ටිකක් කියන්නේ තනියමයි. කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට උදව්වක් මේ ජීවිතේ නැහැ. ඒ තියෙනවානේ කාමයට පමණමයි ඒ කාමයට පමණ දෙයකින් කරන්නේ ආධ්‍යාත්මික ධෛර්යය කෙලෙදෙන එකමයි ඒ නිසා ඒව නැති වෙන තරමට හොඳයි මේකට ඉදිරියට යන්න ගමනවා කියලා සම්පාසනය කරනවා. පිටුද සතු කරලා කියනවා සෑම ආර්යයන් වහන්සේ නමක්ම වචන තමයි ගියේ කියලා. ආන්නේ යනවා බලනකොට දේශනා විලාස හරිම විචිත්‍රයි. ඒක නිසා කිසිම සත්‍යයක් ළඟා කරගන්න එකපාරක් නෙවෙයි තියෙන්නේ. ඒ පුත්කල හැටියට පාරවල් වෙනස්. ඒ අනුව බලනකොට මේ චතුරාර්ය සත්‍යයත් එක ගමන් පතයක්. මේ ගමන් පතේ තමයි මේ ආර්ය අෂ්ටාංග මේ සතිපට්ඨාන සූත්‍රය සමාහ සමාහන් කරන්නේ. ඒක පිළිබඳව ධම්මානුපස්සනාවේදී කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසු මානෙනි කොහොමද මේ චතුරාර්ය සත්‍ය විශේෂයි ධර්මයේ ධර්මානුපස්සීව ධර්මයේ ධර්මයේ අනුව බලමින් ජීවත් වෙන්නේ නැත්නම් චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය වශයෙන් දැකගන්නේ කොහොමද ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති මේ දුක්ඛ භව දුක්ඛ සත්‍ය දුක්ඛ භව මේ පළවෙනිම දුක්ඛ සත්‍ය මේ දුක යයි දුක දුක වශයෙන් දැන ගැනීම. මේකට අපි හොඳට පුරුදු කරලා තියෙන හිත කයේ කය අනුව බලනවා. වේදනාවන්හි වේදනා අනුව බලනවා. හිතේ ඉන උච්චාවච භාව ඒ වශයෙන් බලනවා. දැන් දුක දුක වශයෙන් බලනවා. ඒ දුක කියලා කියන්නේ කනගාටුවක්වත් නැත්නම් දුක කියලා කියන්නේ අපේ පෙර කරපු වැරද්දකට දඬුවමක් පෙර දුක කියන්නේ හතුරෙක්ය දුක කියන්නේ බලාපොරොත්තු සුන්වීමේට කාරණාවක් වශයෙන් නෙවෙයි දුක දුක වශයෙන් බලනවා ප්‍රසංගයනයේ දුක පේන්නේ එකම කාලයකට මොකද එයත් සම්මුති වශයෙන් දුක කියලා මෙතන හඳුනාගන්නේ ඒ කායික වාචික මානසික දුක් දෙක ඉතින් ඒක නොයම යුත්තක් නොකමෙනිය යුත්තක් සත දෙවියනේ වැඩ පිළිවෙලක යන්නේ. සත්‍ය වශයෙන් එහෙම නැත්නම් ආර්ය සත්‍ය වශයෙන් ඉස්සල්ලාම වටහාගත යුත්තේ සැප සත්‍ය නෙවෙයි දුක්ඛ සත්‍යමයි. ඒක නිසා සබ්බතන සඳහන් කරනවා ඉදන් දුක්ඛං යථා භූතං පජානන. ඉතින් එහෙමනම් මේ දුක දුක වශයෙන් දැක ගන්න නම් ඒ පුද්ගලයාට අර අපි සත්‍යය හඳුනාගත්තා වූ දුරස්ත ධර්ම ඇති හැටියෙන් දැක්ම මම දැන් මෙතන වශයෙන් දැකීම දුකේ පවතින්න ඕනේ දුක. එනකොට ඒ දුකට එළඹ සිටීම. ඒ ආකාරයෙන්ම මූල දීමේ ශක්තිය තියෙනවා. ඒක නිසා ධම්මචක්කපවත්තන සූත්‍රයේදී මුලින්ම සර්වචන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව හොඳ පැහැදිලි විස්තරයක් කරනවා පළවෙනිම ධර්ම දේශනාවේදී. එකදී දුක්ඛ සත්‍ය පෙන්ලා තියෙන්නේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපි එහි සම්පයෝගෝ දුක්ඛෝ බීහි විප්‍රයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡක් නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛං. ඔකදී ඉස්සල්ලාම පටන් අරගන්නේ මේ සෑම දුකම උපදින්නේ උප්පත්තියත් එක්ක. ඒ වුණාට අපි උප්පච්චේ මංගල කාරණාවක් විදිහටම දරගන්නවා. හැමදාම බර්ත්ඩේ පාටිස්. ඒකට කියන්නේ මංගල. ඒක කිව්වේ නැත්තම් හොඳ නැහැ. ඇත්ත අවමංගලයක් ඒ වගේම මංගලයක් තමයි ඒක. ඉපදුනොත් මැරෙනවා. ඒක පිළිබඳව කාටවත් නැහැ කියන්නේ. ඉතින් මේකේ මේ උප්පත්තිය මංගලයක් විදිහට මරණය අවමංගලයක් විදිහට කල්පනා කරන මිනිසයා කවදානම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නේ කියන එක හොඳට කල්පනා කරලා බලන්න. ඒකේදී සඳහන් කරලා තියෙනවා මේ විදිහට මුලා කරන මේ උප්පත්තියමයි ප්‍රධානම දුක. කොච්චර භයානකද කියලා කියන නැත්නම් කොච්චර මේකේ මුලාව තියෙනවද කියලා බලනවනම් සර්වචන් වහන්සේ මේ මුඛයෙන් දේශනා කරපු වාක් මාර්ගයෙන් දේශනා කරපු පළවෙනිම දේශනාව තමයි සඳහන් කරන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන. නමුත් මනෝද්වාරයෙන් කරපු පළවෙනිම උදාහරණය බුදු වෙච්ච ගමන් කරපේ අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිප්පි සංඝහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා මම අනේක සංසාරේ සන්දහවණේ කරා පසුපස එළවා ගිය අඹා ගියා. සන්දහ විසං අනිබ්බිසං හමුවේ ගහකාරංග වේ සන්තෝ දුක්ඛා යාති පුනක්න. මේ ජාති අධිකරණ මේ ජාති දුක නමති යේ හදන වඩුව අඹා යමි සංසාරේ පුරාම ඇවිත්තා. අනේක සන්දහ විසං අනිබ්බිසං ගහකාරංග වේ සන්තෝ ඒ ගහ ගේ හදන දැක්කා. ගහකාරංගමේ සන්තුත් ඒ ගේ හදන්න දැක්කයි කියලා හරුවචනදී ඉස්සල්ලාම දැක්කේ මොකද්ද මෙතුවක්කල් සංසාරේ නොදක්ක තාලෙට සෑම දුකේම මුල උප්පත්තියවා ඒක දැනගත්තට පස්සේ තේරුම් කරගත්තා මේ ජීවිතේ අපි මේ දුක 100 100ක් දැක්කොත් මැරෙන වෙලාවේදී කවදාකවත් තවත් අම්ම කෙනෙක්ගේ බඩක් අල්ලන එකක් නැහැ තවත් ගැබක් බලාපොරොත්තු වෙන එකක් නැහැ. එහෙම නැතුව අපි තවත් ගැබක් බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් ඉතින් ඒකෙන් බලාපොරොත්තු වෙන තවත් දුකක් පිළිබඳව බලාපොරොත්තුවක් අපේ ජීවිතේ. කර්ණවේක සූත්‍රය සඳහන් කරලා තියෙනවා තවත් ගැබකට වදින්නේ නැහැ මේ ජීවිතේ සතර ඉරියව්වෙම සත්‍යයෙන් ගත කරන්න. ඒක නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරනකොට ඉස්සල්ලාම තියෙන හාස්‍යයක්. ඒ මොකද මේ ලෝකයා මේ උපන් දිනය වෙනුවෙන් ඒක මංගල කාරණාවක් විදිහට මරණය අවමංගල කාරණාවක් විදිහට සම්මුතිය කොච්චර කියලා බහලා තියෙනවද කියලා බැලුවොත් අපි මේ හිතක මකන්න බැරි තත්ත්වයක්. ජරා දුක ව්‍යාධි දුක නම් ප්‍රශ්නයක් නෑ. ඒක කවුරුත් සාමංගල. ඒ නිසා මේ හතරම එකතැන. ජාති ජරා ව්‍යාධි මරණ මේ හතරද කියලා සංසාර රෝග කියලා. අපිට මේ සාමාන්‍ය කායික රෝග රාශියක් තියෙනවානේ. ඒ වායු සමුත්ථාන, පිත්ත සමුත්ථාන, සෙම සමුත්ථාන ආදී වශයෙන් ඒ ඒ රෝග බොහෝම පුංචි රැයි. ඒ බොහෝම පුරවත්ම නොගිනි හැකියව. ප්‍රධානම සංසාර රෝග හතර තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඔන්නෝකේ ජාතිය දුකක් බව තේරුම් යනගත්තා නම් එහෙනම් සරුවචන් වහන්සේ ගිහිගේ ගත කරන්න ඉස්සර ගිහිගෙන් අබිනිෂ්ක්‍මණය කරන්න ඉස්සෙල්ලා රාහුලං ජාතං බන්ධනං ජාතං කියලා කියපු කතාව හොඳට තේරෙනවා. අද රෑ මම අබිනිෂ්ක්‍මණය කරනවා කියලා අදිස්ථාන කරගෙන ඉන්නකොට දෙවින්නාසිට පුත්‍රෝණක් උපන්නා කිය පණිවිඩයක් ආපු ගමම කිව්වේ රාහු ජාතං බන්ධනං ජාතං. රාහුලේ රාහුල කෙනෙක් උපන්නා. මට ග්‍රහය වැරදුනා. මට බන්ධනයක් ඇති වුණා කියලා. ඒක හරියට කියනවනම් ඒ අවමංගල්‍ය කතාවක්. නොකල යුතු කතාව. නමුත් ඒක තේරුම් අරගන්න පුළුවන් උනේ අර ඊට ඉස්සලා ගාමසේ අපේ පොතේ හැටියට කියනවා නම් එදාමනේ හතර පෙරණ මිද දැකලා තියෙන්නේ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දේ. ඒක කල්පනා කරලා අහුව චන්නගෙන් ඉතින් මටත් ලෙඩ වෙනවා නම් මමත් මහල්ලෙක් වෙනවා නම් මමත් මරණයටපත් වෙනවා නම් ලෝකේ පැවිද්දක් කියන දේකුත් කියනවා නම් මොනවද මේ මේ උයන් කියන්නේ? කුමන නැටුම් දෙවි කවට සිනාදා. එදා හිතාගත්ත එහෙමනම් මම මේ ඉහියට ආරිනවා. නැත්නම් මේ එදා තිබුණ තවුස් පැවිද්දට යනවා. අන්න එතෙන්ට යනකොට ආයේ උපත්ති මරණයක් උපත්තියක් මතක් වෙනකොටම ඒතුළ බන්ධනයක් මේ ඇති වෙන්නේ. ඒ තමන්ගේම උපත්තියදී හදන්නේ වගේ මෙන්න මේ උපත්තිය තරම්ම උපත්තිය තමයි දුක ඇත්තටම සඳහන් වෙන තැන. නමුත් අපි භාවනා කරනකොට කායानुපස්සන ආදී යනකොට කය කියලා ආස්වාද ප්‍රස්වාස කය ගත්තත් උස්ම ඇතුල්වීම ගත්තත් අපි දකින්නේ උප්පත්තිය පන්න. ආස්වාසේ මූල ආරම්භේ ආධුනික කවදාකවත් දකින්නේ. ඒක දකිනකොට ආස්වාදේ පටන් අරගෙන ඉවරයි. හොඳටම ගොරෝසු අවස්ථාව තමයි වැටෙන්නේ. ඊට ප්‍රස්වාසයට ගියාට අවබෝධයෙන් සතියෙන් හිතේට ප්‍රසවාසයේ මුල කවදාකවත් දකින්නේ. ප්‍රසවාසයේ ගොරෝසු වාගේ විතරයි දකින්නේ. ආස්වාසයේ ආය දකින්න. ප්‍රසවාසයේ ආය දකින්න. ආය ආස්වාසයේ දකින්න. ප්‍රසවාසයේ දකින්න යනකොට නම් ඒ සති සමාධි ගුරු උපදේශන බලාපොරොත්තු වෙන සාර සිද්ධ වෙනවා නම් එnde එnde එnde එnde සති සමාධි වල ගැම්ම යන්න යන්න සත් ආස්වාසියේ වෙනද නොදැක්ක සියුම් තැන දකින්න. ප්‍රස්වාසයේ නිරන්තර නොදැක්ක සියුම් තන දකින්න. එතකොට ඒක වෙනදාක් මම මේ විදිහට ආස්වාදේ පටන් ගන්න බඩකට තිබුණේ නැහැ. ඕන්නේ ඒකේ ගොරෝසු තැන්නේ කියලා ඕන්න ආස්වාස කෙලවර ගන්න. ඊට පස්සේ එතරම්දී මේ ආස්වාස කෙලවර කරපු සතිය බිම වට ගන්න නැතුව. අද වැටෙන දෙන්නු. ඒ වගේ එළඹ සිටි ගතියෙම හරියට අර ක්‍රීඩාතරගෙන කියලා සැරසෙන් එළවෙන් කියලා ඉන්න ක්‍රීඩකයා යහා කියලා කියනකොටම පළවෙනි පියවරෙන්ම අනික් ක්‍රීඩකයන් පරාදගෙන ඉදිරියට පනින්න හදනවා වගේ අපේ හිත එළඹ තියෙනවා නම් ප්‍රස්වාසයේ කෙලවර දකින්න එකම ඇතිවෙච්ච සතියේ ඊට පස්සේ පුළුවන් ආශ්වාසයේ වෙනදා නොදැක්ක තරම් සියුම් තැනකින් බලා ගන්න. මේ කරන්න හදන්නේ ආශ්වාසයේ උප්පත්තිය බෙන්ලා දෙන්න හදන. කවදා හෝ ඒ යෝගාවචරයාගේ ඥාණය නාම රූප පරි නාම රූප පරිච්ඡේද ඥානේ ඉක්මවල පච්චේ පරිග්‍රහ ඥාණයට යනවයි කියලා කියන්නේ ආස්වාසේ මුලයි ආස්වාසේ මැද දක්වපු කෙනා සති සම්පජාඤ්ඤයේ සමාධියේ පෙළගැස්ම නිසා මැදයි මුලයි දෙකම පටන් බලකින් පටන් ගන්න දවසේ වෙන තරමට සතිය එල්ල වෙලා තියෙනවනම් ගොනු වෙලා තියෙනවනම් ජබ වෙලා තියෙනවනම් එළඹ සිටිලා තියෙනවනම් ඒ පුද්ගලයාට මුලයි මැදයි දෙකම දැක ගන්න පුළුවන්. ඒකකට ප්‍රසවාසයේ මුල දැක ගන්න පුළුවන්. පේන්නේ ස්වභාවයෙන් පේන්නේ ගොරෝසු මැද පමණයි. ඒ ගොරෝසු මැද සහ ආස්වාසේ ගොරෝසු මැද සහ ප්‍රස්වාසේ ගොරෝසු මැද සාද්දෝලින් වේදනාවලින් හිතිවිලි වලින් බහැර කළා මේ ඒකාන්තයෙන්ම ආස්වාසයයි කියලා ආස්වාස වේලාවේ දකින්නවනම් ප්‍රසාරේලා ප්‍රසාරේ දකින්නවනම් ඒකෙන් ඇති වෙන කලෙලියෙන් ඒකෙන් ඇති වෙන ගැම්මෙන් ඒකෙන් ඇති වෙන ජවයෙන් තමයි ඊගාවට පහළ වෙන ආස්වාසේ ඊට කලින් අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ප්‍රසාරේ අල්ලගන්න පුළුවන්. ඔන්නෝක තමයි මේකේ තියෙන සූදුව. ඔක තමයි මේකේ කල යුත්තේ. මෙතෙන් තමයි යන්න ඕනේ කියලා එන්නකොටම ආස්වාසේ එන්නකොටම ආස්වාසේ දැක ගන්නා තරමට ආස්වාසේ මුලට හිත යොදා ගන්න පුළුවන් නම් ඒ යෝගාචරය අතර පුදුමාකාර මේ යෝග ක්‍රමවල දක්ෂතාවයන පටන් ගන්නවා. සෑම ඥානයකම ටිකිය පේන්න පටන් ගන්නවා. මොනම ධර්මතාවයක් ආවත් මෙතෙක් කල් අපි දැක්කේ නද කොටස විතරයි. දැන් මුල පේන්න පටන් ගන්නවා. පින්බීම හැකිලිම බැලුවත් පින්බීම මැදින් පටන් ගන්න යෝගාචරය මුලට ගෙනියනවා. මේ විදිහට දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ ප්‍රථමම දේ තමයි ආරම්භය. මේක නිසාම දෝ මේ ළමයන් වෙනකන් කරුවට කරලා තියෙන්නේ කාටවත් පේන්න දෙන්නේ නැහැ. මොකද දැක්කොත් ඔය පාහිතේ කියන ඔය දෙංකෙලිය හරියන්නේ නැහැ. හැම තැනදීම තිබිලි කියන තමයි ඔය වැඩේ කරන්නේ ඒක පෙන්වන එක අශීලාචාරයි කියලා කියනවා. ඒක නරක දෙයක්. ඊට පස්සේ බබා දොරට වදින දවසන කැවුම් බදිනවා. ඕන විදිහට ඕනෑම ධර්මතාවයක් බලන්න මේක මේ මිනිස්යා කරලා තියෙන මනුස්ස උප්පත්තිය තිබෙලෙකට සීමා කරාට සබහා ධර්මයේ අදිශින්ම කවදාකවත් මොන්නම දෙයකවත් උප්පත්තිය පෙන්වන්න දෙන්නේ හැදිලා තියෙන්නේ. වෙස් බඳිනකොට හැංගි හැංගි තමයි වෙස් බඳින්නේ. හැබැයි නටනකොට අරංගේට්‍රෝ කරනවා එලිදැක්කීමක් කියලා. එදාට අපි ටිකට් බල දීලා ඊළ නමුත් වෙස් බඳින දවසේ දැක්කා නම් ඉතින් පිටිපස්සේ වෙන දේ ඒක නාටකමක් නෑ. විශේෂයෙන්ම මේ දුක්ඛ සත්‍ය දකින්නයි කියලා කියන අදහස් කරන්නේ මේ ජාති දුක මේ සංසාරේ පුරාම සමාජයේ පුරාම සભ્યත්වයේ පුරාම හැදියාව පුරාම කැහැදිලම තියෙන්නේ උපත්ති වහල. මේ සාමාන්‍ය පුංචි දෙයක් උනත් ඇති එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දන්න නිසා පෙන්වන වෙලින් බලන් ගන්නයි කියන්නේ. ගොරෝසු තැනින් පටන් අරගෙන එන්න එන එක දිගේ බලන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඕනෙම ඥානයක මේරීම සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකේ මුල පේන්න පටන් ගන්නවා. සාමාන්‍ය විදිහට ඒ මුලට යන්න පටන් අරගත්තොත් ඒක අර මැදදී පෙන්නන ඒ ස්ත්‍රී ගති පුරුෂ ගති හොඳ ගති නරක ගති සිංහල ගති දෙමළ ගති මොනක්වත් නැහැ. එක පොදු ක්‍රමයකට තමයි පටන් ගන්න. ආන්නේක පටන් අරගෙන මුලත් එක්කම මැදත් දැක ගන්න පුළුවන් කියනාට පමණමයි මේ තාමත්ම ගැඹුරු පස්ච සම්පාදයේ මේ හේතුව නිසා මේ ඵලය කියලා දැක ගන්න පුළුවන්. ඒ සඳහා එකම දේ වැඩි එළඹ සිටි සතියකින් වැඩි කර්මන්නේ වෙච්ච සතියකින් වැඩි ක්‍රියාත්මක වෙන සතියකින් ලක්ෂ කෝටි වාරයක් බලලා ඒකේ මුලට අදින ගතිය තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. නිසා එක දෙයක් එකවතාවක් බලුවට අපිට ඒක බලන්න තීන්දුව කිරීමේ ශක්තියක් නැහැ. ඒක ලක්ෂ වාරයක් බලන්න. බහුලීකරණ බහුලීකත කරන්න, භාවිත කරන්න. කරනකොට කරනකොට මේ මුල පේන්න පටන් ගත්තනම් මේ જાතිය කියන එකේ ස්වභාවය ඇතිවීම පේන්න පටන් ගන්නවා. ඒක ගෝකමාරුයි ඔය හුස්මේ හුස්ම ඇතුළේම පිටුවේ මුල බලනකට වැඩිය දැකීමක් සිදු වෙලාදී දැකීමේ මුල දකින්නයි කියන එක ඔක හුක්ක්ම සංකේතයි. ඒක සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන් සක්මන හොඳට හරි ගිය වෙලාවේ. සක්මන් කරගෙන හොඳ සමාධියකින් යුක්තව එහා කෙළවරට ගිහිල්ලා හැරෙන තැනදී අපි සක්මන් වැඩ පිළිවෙල ඇන හිටිනවනේ. ඇහැරීමේ වැඩ පිළිවෙලට යනවා. ඔන්න ඔතනදී ඇහ, කන, නාසය, දිව වගේ දේවල් මේ ස්පර්ශයෙන් ප්‍රයෝජන අරගන්න බලනවා. ඒ නිසා ඇහ බලනවා මේ අහුවෙන වෙලාව පොඩ්ඩක් රූප බැලුවොත් මොකද මැද හරියේදී සමාධිය ආපුවාම ඇහැට අවස්ථාවක් ලැබෙන්නේ. ආන්නේ මේ වෙලාවේදී කවුරු හරි අපේ දිහාවට එනවා. එහෙම නැත්නම් වෙන සිද්ධියක් වෙනවා දකින්නකොට අපේ සිංහලයේ තියෙන වචනයක් මම යන්තම් සුද දැක්කයි කියලා. එනවා දකින්නවත් එක්කම කවුදෝ නිකන් ඡායාවක් හෙලෙනවා දකින්න. හැබැයි තාම හිත මේ ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කියන එක දැකලා නැහැ. ඡායාවක් දැකලා එතනදීම කාරාපකප්පමාගේ ආවොත් ඔන්න සතිය කැඩෙන්නයි හදන්නේ. තමයි මේ සක්මනේන කියලා දැනගත්තොත් අපිට පුළුවන් අවස්ථාව අර ස්ත්‍රී පුරුෂ භාවය බලන්නේ නැතුව උතුර දකුණ බලන්නේ නැතුව සුභ මංගල අසුභ දුමංගල බලන්නේ නැතුව නැවත පහට හිතියව දාන්න පුළුවන්. නොවුනොත් මේ එනදේ මොකද්ද මේක මේ මොකද්ද කියලා බලන්න හිතනවත් එකම අර රූපේ නැවත නැවත බැලීමෙන් ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද මාගේ ආර දෙන්නේ මටද කතා කරන්න කියලා ගොඩාක් තොරතුරු එනකොට අපි සක්මනේ උගාවක් ඈතට යනවා. සක්මනේ තිබුණ සතිය ගොඩාක් කඩාවැටෙන ගතියකට එනවා. මෙන්න මේ වගේ සුද දකින්නකොටම දැකීම අල්ලගන්න පුළුවන් නම් කනට ශබ්දයක් එනකොටම මගේ හිත දැන් අරමුණෙන් පිට ගියා කියලා අල්ලගන්න පුළුවන් නම් නාසයේට හිතවිල්ලක් වේදනා ගඳක් එනකොටම දිවට රසයක් ඉල්ලනකොටම දැනෙනකොටම හිතට හිතවිල්ලක් එනකොටම අල්ලනවයි කියන එක කයේ එන්නත ආස්වාස ප්‍රසවාස කයි ආස්වාසේ එන්නකොටම අල්ලා ගැනීමේ සූරකම මත සිදු වෙන දෙයක්. ඒ නිසා ආධුනිකයෝ හරියම අපි දකිනකොටම දකින්න දකින්න කියලා මෙනෙහි කරා. නමුත් මේ මෙනෙහි කරනකම් කවදාකවත් භාවනාවේ ඉදිරියදා ජීවිතේ වැඩවල සූරකමක් එන්නේ නැහැ. ඒ නිසා ඉඳගෙන ඉන්න වෙලාවේ ආස්වාසේ මුල දකින්නකම්ම අලුත් හැදෙන හැම ආස්වාසයක්ම අලුත් චක්‍රය බලන්න. තම ප්‍රාසාසයක් පරක්ෂක් විදිහට බලන්නේ. එහෙම නැතුව මම ආසාවේ දැකලා ඉවරයි. මම ආනාපානේ කායනුපස්සනා කොටස ඉවරයි කියලා කවදාකවත් කියන්නේ නැහැ. ආන්නේ විදිහට ආස්වාද ප්‍රසවාස දෙකේ මුලටම හිත යොදාගෙන අලුතෙන් බලන විදිහට හිත අලුත් කරගෙන බලනවා නම් දකින්නේ මොකද්ද ආස්වාසේ මුල. මුල දැක්කාට පස්සේ මැද කොරණක් දකිමින් හිටියේ ඒ තුල ඇති වෙන ස්පාසුව තුල තමයි ඒකේ අවසානයේ ඉවරේ දැක ගන්න පුළුවන්. ඒ නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරනකොට මේ ජාති දුක කියන ගොරෝසු උප්පත්ති අවස්ථාව වගේම තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මේ සෑම දෙයකම ඔය උප්පත්ති වගේම තිබිරිගේ ඇතුලේ තමයි උපත සිදුවෙන්නේ. අන්න ඕකට ආලෝකේ වැටෙන තේ ඕකට සතිය යොදන තා අපි මේක පිළිබඳ සිතා ගැනීම ගොඩක් තියෙනවා. ඒ සිතා ගැනීම කියන තාක් අපි අවිද්‍යාවේ ඉන්නේ. ඒ සිතා ගැනීම කියන තාක් අපි මේව සංස්කරණය කරන්න යනවා. කවදා හෝ යමක උපචේ දැක්කා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා මේක ඇති හැටි දැක්කට පස්සේ ඕකේ අය හදන්න පෙළඹෙන්න කරන්න දෙයක් නෑ. ඔය සිද්ධ වෙන්නේ මොකද්ද? ලෝකේ පවතින න්‍යාය ධර්ම මත බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම ආදී අපි ඒවා දන්නේ නැති කම නිසා තමයි මේවා හදන්න හදන්නේ. ඒවා සංස්කරණය කරන්න හදන්නේ. ඒවා වෙනස් කරන්න හදන්නේ. හොඳට මුල දැක්කම හිතන එක දීග වෙන්නේ හේතු ධර්මයක් මතයි. අපි හේතුවටවත් අපිට වාසිය පිණිසවත් අපිට වාසිය පිණිසවත් නෙවෙයි ඒවා හේතු ධර්ම આવොත් ඒක වෙනවාමයි. ඕකට කනගාටු වෙලා වැඩකුත් නැහැ. ඕකට සන්තෝෂ වෙලා වැඩකුත් නැහැ. එතකොට ඇත්තටම වැඩේ වෙලා ඉවරයි. අපිට කනගාටු වෙන වෙලාව වෙනකොට මුල පමාරයි. අපි සන්තෝෂ වෙනකොටත් මුල හමාරයි. සන්තෝෂ වෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ මුල දැක්කා නම්. නිසා දුක දුක වශයෙන් දැකීම සඳහා නම් එක දවසක් බලලා බෑ. එකම දේ නැවත නැවත බලන්න ඕන එකට අනුපස්සනාව කියලා තමයි කියන්නේ. ආනෝ විදියට දුක දැක්කා නම් ඒ කියන්නේ මුලත් එක්කම සංසිද්ධිය දැක ගන්න පුළුවන් නම් ඒක අවසානයේ තමයි අන්තිමට අගක් දකින්න එක. ඒ නිසා සාමාන්‍ය බලන ක්‍රමෙත්ම මුල අග මැද මුල අග ඕනම සංකීර්ණ ලේසි වෙලේ තමයි මැද මුල අග. ඒක තමයි ඔය විපස්සනා ඥාන වලත් කියලා දෙන්නේ ඉස්ලාම් මැද දකින්න කියන තමයි ඒක නාම රූප වශයෙන් දකින්නේ. ඊට පස්සේ තමයි පච්ච පරිග්‍රහ ඥානයේදී මැදයි මුලයි දකිනවා. සම්මසන ඥානයට යනකොට මැදයි මුලයි අගයි කියන තුනම කලාප වශයෙන් දකිනකොට ඔන්න ඉස්සෙල්ලාම ජීවිතේ ඒ සංස්කාරයන්ගේ පවතින අනිත්‍ය දුක අනාත්ම පේනවා. මෙන්න මේ දුක්ඛ සත්‍යය. ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රියන් හා එකවීමේ දුක, ප්‍රියන්ගේ හා වෙන්වීමේ දුක, යමක් කැමැති වේද එය නොලැබීමේ දුක. අවසාන වශයෙන් මේ සියලු පංචස්පාදාන සංදේ කෙටියෙන් ගත්තහම දුකයි කියන එක තේරුම් ගන්නයි මේ ආස්වාස ප්‍රසවාස කයේ මැද පිටකොණ්ඩ හරියෙන් අල්ලලා දීලා උල්ලුවන් තරම් එන්නකොටම ඒකේ විහිදිච්ච හිතක් ඇතුව එළඹ සිටි හිතකින් යුක්තව මුල දකින්න උත්සාහ කරන්න මුල දක්ව උත්සාහ කළොත් ඒක සම්පූර්ණ වෙනකොට මැදින් පටන් ගන්න මුලට ගිහිලා අගට යන ගතියට එන්න පටන් ගන්නවා. ඒක නිසා ඔය ධර්මතාවය විස්තර කරන්න ගියාම සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං සන්තං වා අජ්ජත්තං ධම්ම විචේ සම්බොජ්ජංගං ආදී එහෙම නැත්නම් අපි චෛසික ධර්මයක් හෝ වේදනාවක් හෝ ඇති බව දැනගන්න. ඇති බව දැනගත්තට පස්සේ ඒක නැති බව දැනගන්න. ඊට පස්සේ නැති තැනින් ඇති වෙන හැටි දැක ගන්නවා. ආදී වශයෙන් මේ හැම වෙලාවෙදීම ධර්මතාවයක ඇති තැනින් නැති තැනට නැති තැනින් ඇති තැනට යාමේදී තමයි ඔය දුක වසහරන ගතිය තියෙන්නේ. ඕක බලා ගන්න බැරි වෙන්න තමයි අපි නිතරම ඉරියව් මාරු කරන්නේ. ඔය ආස්වාස ප්‍රසවාසය බලන්න පටන් අරගෙන ආස්වාසයේ මැද ප්‍රසවාසයේ මැද දැකලා ඒ මතුමැච්ච සති සමාධි දියුණු වෙගෙන යනකොට මුල හරිය දකන්ද දකින්න පටන් ගන්නකොට විනාඩි ගාණක් ගිහිලා ඒ අතරමැද අපි ආයෙ ඉරියව් මාරු කරොත් ආයෙ පටන් අරගන්නේ ආයෙ අර දැකපු විදිහට ගොරෝසු තැනින් තමයි. ඒ නිසා ඉරියව්ව එක එල්ලෙම කියන වේදනාව දරාගෙන මම මේ තාම මැද විතරයි දැක්කේ මුලට තාම හිත යන්න තරම් සිවුමුනේ නැහැ. ඒ සඳහා ධිකතෝම බලන්න ඕනේ කියලා යන්න නම් යෝගාවචරය සෑහෙන බලපොරොත්තු කෙනෙක් වෙන්න ඕන. ආන්න එහෙම ගියොත් ඒ ධර්මතාවයේ මුල දැක්කා නම් ඒ යෝගාවචරය ඒ ධර්මතාවයේ දැක්කා කියලා කියනවා. අත්‍තරම තව අග දකින්න තියෙනවා. නමුත් මේ සූත්‍රයේ උගන්වන්නේ මොකද්ද? සර්වඥාන්සේ භාවනා කියලා දෙන්න හදන්නේ මොකද්ද කියන වැඩ පිළිවෙල තේරුම් ගන්න පටන් ගන්නවා. ආන්න එහෙම දැක්කම මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ඒ කයේ කායනුපස්සීව ආස්වාස් වශයෙන් දකිනවා ඊට පස්සේ ඒක සක්මන වශයෙන් දකිනවා සම්පජඤ්ඤ වශයෙන් දකිනවා දෙතිස් කොටාට වශයෙන් දකිනවා ධාතු වශයෙන් දකිනවා මරණය වශයෙන් දකිනවා අන්තිමට බලනකොට කොච්චරම කොච්චරම මේ කායනුපස්සනා කොටස මේ දුක්ඛ සත්‍ය පේනවා කියනවා නම් ආස්වාස ප්‍රසවාස කියන ජීවිතේ පවතින බවට කියන ඉතාමත්ම සජීවී නැතුව බැරි අංගය වෙන ආස්වාස ප්‍රසවාසයෙන් පටන් ගත්තාම අන්තිමට මැරිලා ඉවර වෙලා 60ක් ගිය වෙලා සුදු ඇට හග්ගියරි වගේ අරගන්න යනකම් සරුවචනාංශයෙන් පෙන්ලා දෙනවා මෙන්න රූප ධර්මයාගේ වැඩ. හොඳටම සජීවී ආස්වාස්වාසයෙන් පටන් අරගෙන මැරිලා කුණු වෙලා මස් ගිය වෙලා ගිහින් සුදු ඇට ඉතුරු වෙන තැනට යනකම් විස්තර කරලා දීලා තියෙනවා. ඒ හුස්ම ගන්න වෙලාවෙදි කියන වායෝ ධාතුවත් මේ ඇටවල අන්තිම දකින පටවි ධාතුවත් කියන දෙකේ එකකවත් පණ නැහැ. ওই දෙකේම තියෙන්නේ ස්වභාව ධර්මයක්. මේ වෙලාවේදී අපි බාර ගන්නවා මම හුස්ම ගන්නවා මේ තමයි මට අයිති වායෝ ධාතුව කියලා. නමුත් අර මැරිලා ඇට පෑදුනාට පස්සේ ඕකට අයිති වාසිකම් කියන්න කවුරක් හරි. ඔගේ තියෙන පටවි ධාතු සෝනේ තුලේච්ච ඇට කැලක් විතරයි. ආ මේ ඇටේම තමයි දැනටත් මේ ජීෙන්නේ. ඒක නම් දැන් මගේ. ඒක නම් කැඩුනාට ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ දැන් එහෙම කිව්වොත් ඔය ඇට කැලක් දෙන්න කියලා. නමුත් දෙකේම ධාතු මනසේ කාර්ය වශයෙන් බැලුවොත් තියෙන එකමයි අපි මේකට දක්වන ආකල්පයේ වෙනස පමණයි කියන්නේ. ඒ තරමටම මේකේ දුක බදා ගන්න තරමටමයි තියෙන්නේ. නැත්නම් මේවා ලෝකයටයි කිදී මට මතකයි ඉස්සල්ලාම මම අර කතෝලික මිනිසෙගේ භූම දාණයට ගියා ash to ash soil to soil කියලා දානකොට මගේ ඇඟ හිරි වැටිලා ගියා. හැබැයි කතාව. පටන් ගත්ත තැනට ඒ අලුවට අලු ගියා, පටවියට පටවි ගියා ඉතින්. මේ අතරමැද ජවනිකාන තමයි ජීවිතය කියලා කියන්නේ. ඕක මැද තමයි ඔක්කොම සැප දුක් දෙක තියෙන්නේ. නමුත් මේ මාර්ගලා කියන කයක වගේ තියෙන මේ වායෝ ධාතු කොටස හුස්ම සුවාසය අදින හැටි. පඨවි ධාතු කොටස් මේක තැනක තියාගෙන බැලුවොත් අලියෙන හැටි. ඒවල තේජෝ ධාතුව ආපෝ ධාතුව දිහා බැලුවොත් අපිට හම්බෙලා තියෙන හොඳ පරිේශනාගාරයක් පංචපාදානස්කන්ධ කියන පරිේශනාගාරයක් ඒ නිසා ඒ පරිේශනාගාරයේ ඇතිවිච්ච සෑම ධාතු කොටසක්ම යම් විදිහකට ඉදිරිපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වෙන එකේ මුලමදාග දැකීම පමණමයි නිවන් දැකීමේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ මාර්ගය ඕක මේක හොඳයි මේක නරකයි මේක දුක්ඛ වේදනා මේක සුඛ වේදනා කියලා තෝරන්න පටන් ගත්තොත් තෝරලා අයින් කරන කොටස් අයින් කිරීම නතර කරනකම් අපිට සත්‍ය අවබෝධ වෙන්නේ. සියල්ල කෙරේ සමදක්යෙන් බලන්න සිද්ධ වෙනවා. ඒක නිසා දුක්ඛ සත්‍ය පිළිබඳ කටයුත්තේදී වීරවන්තයා බණ දන්න කෙනා එන්නේ එන්නේ එන්නේ එන්නේ ඉතාමත්ම දරුණු දුක් වේදනාවල් පවා සතියට යට කරන්න උත්සාහ කරනකොට ඒ දුක්ඛම මේකකල් අහිං කරන්න විවිධ ක්‍රමනේ අපි හොයාගෙන ඉන්නේ විවිධාකාර ක්‍රම වලට කායික දුක්, මානසික දුක් එනකොට අපිව දුක් අයින් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒකේ ඒ තාක්කල් අපි යෝගාවචරයක් වෙන්නේ නැහැ. සෑම දුකකටම මුහුණ දෙන්න පටන් අරගත්තට පස්සේ ඒ දුක සිංහලෙමුත් කියනවා කියවන පැමිණි දුක් පැනිරහයි කියලා. ඒ මොකද මේ දුක්ඛ සත්‍යයේ ඉන්නේ අපිට ඉතාම ගැඹුරු පළවෙනිම වූ ආර්ය සත්‍ය අවබෝධ කර දෙන්නයි. අපි දරවා. දරවාගෙන දෙනවා දැන් බෑ හිතෙන්නේ. එහෙම නැත්නම් පස්සේ එන්න අපි ළඟට එන්න බා අපි ඕගොල්ලෝ බාර ගන්න කැමතියි කියලා. ඉතින් දුක ආපහු යන්නේ හරියට අඬනවා. මේ බණක් කියන්නේ හිතාන ගෙදෙට්ට ගියා දොර වැහුවයි කියලා. කවදා හෝ යෝගාවචරය සම්පූර්ණ දොර අරලා තියාගෙන ඉන්නවා. එන දුකක් කියන්නේ මට පාඩමක් උගන්වන්නයි. ඒකේ මුලමදාග දකින්නයි මට කරන්න තියෙන්නේ කියලා. මේ දුක දුක්ඛ ආර්ය සත්‍යයක් බවට පත් කරගත්තාම ඒකට සරුවචන් වහන්සේගේ වචනයෙන් කියන්නේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසූ නොවිරෝ ධර්මයක් මට වැටහෙන්න පටන් ගත්තා. මොකද්ද? අම්මලා තාත්තලා ගුරුවරු සේරම අපිට කිව්වේ දුක නැති කරන්න. නැති කරන්න නිසා අපි හැපෙල්ලීමෙන් දුක තල්ලු කරලායි වැඩි වෙන්නේ. පෙර නොයසූ නොවිරෝ ධර්මයක් උන්වහන්සේට අවබෝධ වුණා. මේ දුක එන කාලෙන් බාරගත්තොත් නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මේක බුදුහාමුදුරන් කියලා දුන්නේ නැහැ කවුරක්වත්. මේක බුදුරජාණන් වහන්සේ සොයා ගැනීම දුක වෙනුවෙන් පෙර නොඇසුණු විදිහට උබ්බේ අනනුසුතේ ධම්මේසු චක්කුමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාමුදපාදි විඥාමුදපාදි ආලෝකමුදපාදි ඒක පුංචි මට්ටමේ සිදුනත් ඔය චක්කුව උපදිනවමයි ඔය ඥානෙ උපදිනවමයි ඔය විඥාව උපදිනවමයි ඔය ආලෝකේ උපදිනවමයි අපි ආස්වාද ප්‍රසආස කරගෙන ඉන්න වෙලාවේදී පුංචි දුකක් ඇවිල්ලා ඒ දුක ගෙවන් කරන්නේ දුක මකන්න නැති කරන්න උත්සාහ කරන්නේ නැතුව ආස්වාද ප්‍රසවාසයේ දිගේම යනකොට මේ පැමිණිච්ච දුක එහෙමම නැතිලා යනවා දැක්කොත් ලොකු සතුටක් ඇති වෙනවා මම දැන් මූල කර්මස්ථානයේ සතිය පිහිටවන නිසා පැමිණි දුක කරදරයක් නොකර ගියා මම ඒ දුකේ ඇති වෙච්ච හැටි පැවතිච්ච හැටි නැති වෙච්ච හැටි දැක්කා සමානට ආස්වාද ප්‍රසවාසයේ යටපත් කරගෙන භයානක දුකක් එනවා දරු දුකක් ඒ දුකට මුහුණ දෙලා ඒක වෙන විදිහට ගිය දවසේ පේනවා අර ආනාපානේ පවතිද්දි දැක්ක දුකට වැඩි බරපතල දුකක් දැන් ආවේ ඒක වින විදිහටම අරිට වැඩි සත්‍ය අවබෝධයක් සිද්ධ වෙනවා ඉස්සරහට යෝගාවචර බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මට මරණ දුක හෝ මරණාසන්න දුක දැම්ම එනවනම් මේ සති සමාධි ජීන වෙලාවේ කියලා පෙර නොඇසුණු විරු ආකාරයට මේ සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන එක තමයි ඒ යෝගාවචරය කියලා කියන්නේ ඒකයි උන්දට වඳින්න වටින්. මුළු ලෝකෙම හැම තාක්ෂණයක්ම හැම ශිල්පයක්ම හැම උගන්වීමක්ම කරන්න හදන්නේ අපිට බුදුහාමුදුර ගැනීම ඇර මේ දුක පිළලා දාන. දුකට හතරෙක් විදිහට සලකන්නේ. බුදුරජාණන් වහන්සේ විතරක් අභීතව මතක් කරනවා මේ පැමිණිච්ච දුක පැණිදායි කියලා ඔකට මූණ දෙන්න දෙන්න දෙන්න තමන්ගේ ඇතුළත ආධ්‍යාත්මික ශක්තිය, විගසීමේ ශක්තිය, පෞරුෂත්වයේ වැඩිවක් සිදුවන එකට ලිංග ભેදයක් නැහැ. ඒකට පැවිද්දක් හෝ උපවිදි බවක් නැහැ. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ බුදුබණ කියන්නේ මේකයි කියලා ආර්ය සත්‍ය තේරුම් කර ගැනීමයි. ඒ නිසා දුක්ඛ සත්‍ය අවබෝධ කරන වෙලාව එනකොට නැත්නම් දුක වැටෙන කාලය එනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක පෙළෙන ගතිය අකුරු යටින් පටන් ගන්නවා. පීනනත්තෝ මෙතෙක් කල විහිතුවේ පිළීමෙන් දුරු වීම සඳහායි මේ භාවනා කරන්නේ දුක නැති කරන්නේ. නමුත් දැන් දුක වැටහෙන වෙලාව වෙනකොට තමයි පෙළෙන ගතියක් කරන හරියට කුල්ලක දාලා පොළන්නවා වගේ. පෙළෙන ගතිය වැටෙනකොට තේරුම් ගන්න ඕනේ මෙන්න පෙර නොඇසු නොවිරු ආකාරයට දුක දැන් ඉදිරියට ඇවිල්ලා මට දැන් තියෙන මේක චක්කුවක් ඥානයක් දර්ශනයක් ප්‍රඥාවක් ආලෝකයක් වඩපත් කරගන්න එක. ඒ වගේම තමයි ඒක ආයුහනත්තු මේ සංකතත්තු ඒ දුක වැටෙන වෙලාවේදී එක තැනක එක දුකක් විදිහට වැටෙන හාත්පස ගැට. වැටෙන දුක් රාශියක් විදිහටම වැටෙන්නේ. එක කටිත්තක් එක චිත්තක්ෂණයක එනවා නෙවෙයි. පදාස පිටින් තමයි එන්න පටන් ගන්න. ආත්පසින් එන්න පටන් ගන්නවා ආසන්තරාවගේ බලාගුණක් ඇතුළට ගියා වගේ. ඒ කිසිම දෙයක් මොනවත් නැහැ. ඒක ගිලගත්තා. දුකෙන්ම වැහි ගත්තා. ඒක නිසා ඒක මේ නිට්ටරම වෙනස් වෙන සුළු ගැටියක්. විපරිණාම ගැටියකුත් තියෙනවා. පුංචි පුංචි අවකනාමදී රාශියක් ඇතුළට ගියා වාගේ දුක ඇතුළට ඔළුව දාලා බැලුවා වාගේ විශාල රාශියක් මැදට ගියානවා එතකොට ඒකේ සංතාපන ගතියක් තමයි තියෙන තවන ගතියක් තියෙන්නේ ඉතින් මේකේ භාවනාව කියලා කියන්නේ මේ පුංචි දුක් හරහා තමන්ගේ ඒ ආත්ම ශක්තිය වඩා ගැනීම අධිෂ්ඨාන ශක්තිය වඩා ගැනීම ගැඹුරු ගැඹුරු දුක් වලට හිත ශක්තිමත් කර ගැනීමයි ඒක නිසා දරුවචනාදී පැහැදිලි ප්‍රකාශනයක් කරනවා මෙතනදී මට කරන්න දෙයක් නැහැ කරන්න තියෙන පුංචි පුංචි දුක් වලට මුහුණ දීලා ඊට වඩා එන දුකම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒකට ජයග්‍රාහීව සතුටු සිතේ සුන්දර ගමනක් ඉදිරියට යන්නේ කියලා. නිද්දට ගිහිල්ලා සතනේදී ලේ දැකලා තමන්ගේ ලේ දකින්න දකින්න තීරත්වය ඇති කරගන්න ධන විරුවෙක් වාගේ. හතුරගේ සමාන කිරීමකින් තොරව මට මේ යතහත් පහත් ජීවත් වීම මරණයට තදී ලැජ්ජාවක්. ඒ නිසා සතනේදී මරණය හොඳයි කියලා અભීත විදිහට යන්නේ කියලා කරුවත්සන්සේ දේශනා කළා කියලා. ඒ නිසා භාවනා කරන්න පටන් ගන්නකොට තමන්ගේ අෂ්ටලෝක ධර්මයන් વિશે කම්පා නොවන ශක්තිය වැඩෙන්නේ නැත්නම් හැම වෙලාවෙදීම මේ කයට සකහ වෙන ගතිය වැඩි වර්ධනය වෙනවා නම් හොඳටම තේරුම් ගන්න ඕනේ අපිට බණ අහු වෙලා නැහැ. අපිට භාවනා අහු වෙලා නැහැ. අපිට විපස්සනා අහු වෙලා නැහැ. විපස්සනා අහුණා නම් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පෙර නොඇසු නොවුරු විදියට ඒ සාධාරණේ දකිච්ච අධර්මයේ දකිච්ච ඥාති විශේෂන හිද්ද වෙච්ච වස්තු විශේෂන හිද්ද වෙච්ච අභීතව තතකාරය කියලා කියන්නේ ඒකයි එහෙම ගතියක් කියලා. අපි ඉස්සර හිතන්නේ එහෙම කනගාටුවක් වෙනකොට ඉෂාත බැඳගෙන අඬන්න ඕනේ, හැඟුම් පහල කරන්න ඕනේ නැත්තම් හොඳ නැහැ කියලා. නමුත් යෝගාවචර ගතිය එනකොට එහෙව්කම තථා කියලා කියන්නේ ඒකයි එහෙව් ගතියක් වෙනවා. ඒ තමන්ගේම මව ඉදිරිපිට තියාන කපල කොටල මරලා දැම්මත් ඒ තත්ත්වෙන් තේරුම් ගන්න මිසකයි සැලීම මට අයිති නෑ. සැලෙනවා නම් සැලීම දිහා බලන එකයි තියෙන්නේ. ඒ වගේම තමයි ලක්විත රාජධානිය හම්බ වුණත් ඒකේ සැලීමකුත් නෑ. ඥාති විශේෂණ කියලා කියන්නේ ඥාති පන සංහරේම විනාශ වෙනවා. කරන්න දෙයක් නෑ. වස්තු විශේෂණ කියලා කියන්නේ ඔක්කොම හොදාගෙන යනවා. කරන්න දෙයක් නෑ. ආනේ තරමට හදන්න පුළුවන් ශක්තියක් හිතේ තියෙන බවට සර්වඥාන්සේ දෙන සාක්ෂිය තමයි පුබ්බේන අනනුසුතේ සුප්පේර නොඇසු නොවිරෝධාන මේ දුක අවබෝධ කරගන්න. ඒ විතරක් නෙමෙයි ඒක දිගට කියන්නේ පරිඤ්ඤත්තේ පඤ්ඤා දුක්ඛේ ඥාන. ආත්පසින්ම දැනගන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ තියෙන දුක් විඳලා හරියන්නේ නැහැ. ලෝකේ ජීවනන් Tamanda අපකප දුක් ඒ සේරම ගෙනියනවා. ඒක කලින් ඔක්කොම දැලසුන් වෙලා තියෙන්නේ. ඒ ගෙනියනකොට අඬන්න නරකයි. ඇයි මට මේ දේ උනේ? මේක මේ ගමනේ හැටි කියලා ඒකට දරා ගන්න පුළුවන් ශක්තිය දෙන්න සම්පතන දෙනවා පරිඥා වශයෙන් සම්පූර්ණම අවබෝධ කර සබ්බේ සම්බන් කියලා කියනවා සියල්ල සියල්ල විසින් අවබෝධ කළ යුතුයි. ඒ නිසා අපට අසවලාට ඔහු වුණාට අපට නම් ඔහොම වෙන්නේ නැහැ කියලා අනුගේ දුකක් බලලා තමයි සතුට වෙන්න හම්බෙන්නේ. අපිට දැනගන්න මේ දුක පෙන්වන්නේ උඹටත් ඔය ටික වෙයි. ආන්න ඒකට ලකුණු තමයි ඔය පෙන්වන්නේ. අපේ සිංහල කතාවක් තියෙනවා නාගෙත් පරිදිට තෙයි කාටත් ওই ටික වෙයි කියලා කියන්නේ. ඒ නිසා වයසක මිනිස්සු දැක්කට පස්සේ අනේ මේ නාකියා කියලා කියන්නයි කියන්නේ. මොකද අපි දන්නවා අපි වැඩි කල් ජීවත් වුණොත් අපිත් ඔතන තමයි යන්නේ. ඒ වගේ පාරයිනේ බල්ලෙක් වාහනයක අපිට මැරලා ඉඳලා දැක්කොත් කිච්චන්න බෑ අපට. මොකද එහෙට උඹට ඔන්න ඔය ටික වෙන බවට ලකුණ තමයි මේ පෙන්නන්නේ. ඒක නිසා දන්නවනම් අපිට කරන්න දෙන්නේ ඒකේ ඒ සංවේගීනාල පහල කරගෙන මේක මට දකින්න උනේ ඒවා අපිට ඇත්තදී මේවට කැපදී මේවා සාධාරණ සාධාරණ නැහින්දවත් ඒවට මෙන්න මේව නොවීම පිණිස ඉස්සරහට මේවට බොරොප්ප ගන්න එකවත් නෙවෙයි වැඩි. ඒක ඔක්කොම මේ දෙවියන්ාන්සේ ලෝකෙම වුයි කියන කච්චිය ලෝකේ සුන්දරයි කියන හදාගත්ත දෙයක්. ඒගොල්ල වයසකට ගන්න වයස කාලේදී වෙනම මහලු නිවාස හදනවා. දෙද්දුන්ට ඉස්පිරිතාල හදනවා. ඉස්තන පිස්සු ආට්ටු හදනවා. ඒක නිවල මේ ලෝකේ ලස්සන එකක් කරපෙන්නට හදනවා. ඔය සෙල්ලම්ම කරාලු සුද්ධෝදන රජුගේ මේ සීතාර්ථ කුමාරයාට දුක නොපෙනෙන්නේ. වරිදාවක් ඇතුළේ තියෙන සුරම්මේ සුබ කියන රම්මේ සුරම්මේ සුබ කියන තනි කරම මල්බද කාන්තාවන් ඒ තේරෙහෙට සලකලා මේ මාලිකාවේ හොඳ උණුසුම් තියෙන වෙලාවට ජනෙල් නැරලා වතුර කලගෙඩි කියලා කියනවා. වතුර ඇතු හුලං ඇතුළේ තියෙන වතුර කඩගෙඩි පෙරාගෙන ඒක හරි සීතලයි. ඒ වගේම උණුසුම් වල සීතල ඉස්තර තියෙන එකේ පටේට ඊර ඡායාවල් ඇඳලා වියලි දර්ශන පෙන්වලා මේ විදිහට මුළු ඉස්තු තුළම සම කරගන්න. ඒ කාන්තාවන් සමග ඇසුර කිරීම නිසා කිසිම දුකක් නොයෙන්ද. ඉතින් ඕකම තමයි මේ රටවලුලත් තියෙන්නේ කියන මතම. නමුත් කතා කරලා බලනකොට හතර අපායම තියෙන එක්කෙනෙක්ගේ හෘද වස්තු ඇතුළත. ඉතින් මේක බලන එක අසාධාරණයි. මේක අශිෂ්ටයි කියලා තමයි ඇති කරලා දෙන්න හදන දේ. ඉන්දියාවට ගියාම නම් මොකුත් නැහැ වීදියේට හතර අපායම තියෙනවා. කිසි දෙයක් මොනවාක්වත් නැහැ සුද්ධකම පේන තියෙනවා බල්ලක් කැත කරන්නේ එතන මිනිස්සුත් කැත කරන්නේ එතන මිනිස්සුෝ කැම ගන්නෙත් එතන ඔක්කොම පේන තියෙනවා ඉතින් ඒකට කියනවා දුෂ්ටයි අශිෂ්ටයි සුද්ධ වෙලා නැහැ කිය. ඕක නොතිබුණා නම් ඕක ඇතුළේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒක මකලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕක තමයි ස්වභාවය. ඔන්නේ ස්වභාවයට එන්නේ අපි දැනගන්න ඕනේ මෙව දිහා මේ ලෝකයා පෙන්වන්න හදන ක්‍රමේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදනවා පෙර නොඇසූ නොවිරුතාට ඔබ පේන්න උනේ උඹට පාඩමක් ගන්න තියෙන නිසා. ඒක පරිඤ්ඤය යුත්තේ. මේ සියල්ල දැකිය යුතුයි. ඔය පැමිණිච්ච දෙයක් තමන්ගේ අදුවක් සම්පූර්ණ වීමක් නිසා ඇතිවෙච්ච දෙයක්. මේක පිළිබඳවත් මුලමදාක දක්වන්නා ශක්තිය තමයි දුක්ඛේ ඥානය කියලා කියන්නේ. පරිඤ්ඤත්තේ පඤ්ඤා දුක්ඛින සියල්ල දත යුතුයි. ඒක දකින වෙලාවේදී පෙළෙන ගතියක් තියෙනවා. ඒක දකින වෙලාවේදී තවන ගතියක් තියෙනවා. ඒක ගන්න වෙලාවේදී එක තැනකින් පැනලන්න බෑ හාත්පසින්ම කොට වෙන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මේ එක දර්ශනේ කවදාකවත් දෙහෙල පෙන්වන්නේ. දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් ඒක නැති කරන්නයි අපි හොඳ දර්ශන විතරක් ළඟ තියාගෙන ඒව බල බලයි. අර නරක මකයි. ඒක වෙන්නේ මොකද්ද මේ කුංචි අපේ ජීවිත කාලේ මේ විහිළු වලට ගත වෙලා සත්‍ය දැක ගන්න තියෙන්නේ නැති වෙලා යනවා. ඒක නිසා අපි එන දෙයකින් මේ දුක්ඛ සත්‍ය මත කරගන්න උත්සාහ කරනවා නම් සර්වඥ දෙයකට පුංචි උපමාවක් කියනවා. මහණෙනි මේ දුක ඇත්තටම දුකයි. ඒක පිළිබඳව උඹට මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක තමයි දුක්ඛ සත්‍යය කියලා. ඒ දුක දකිද්දිම අවබෝධ කරනවා වගේ සැපක් මිනිසෙකට ඇත්තෙත් නැහැ. ඒක පරමයි. ඒක ආර්යයි. ඒකටයි අපි දෙන්න මේ හම්බෙලා තියෙන්නේ. ඒකයි අපි මේ කතා කරන්නේ නිසා දුක නෑ කියන්නේ අන්නේපා. දුක දුක. නමුත් මේකයි කෙනෙක් විසින් ආර්යත්වයටපත් වීම සඳහා අවබෝධ කළ යුත්තේ. මට දැන් ඒකපත් වෙලා තියෙනවා. මෙන්න මේකයි දුක කියන්නේ කියලා. ඒ දුක තියෙද්දිම මේක දුක් ආර්ය සත්‍යයක් බව තේරුම් ගන්නවා නම් ඒ තරම් දැරීමේ ශක්තියකින් ඇතිවෙන සතුට වගේ හරොරක් මිනිසෙකට ඇත්තෙම නැහැ. මේ පුළුවන් කියන එකයි මේ කියන්නේ. කොච්චර දෙයක් ආවත් අපිට දැක් ගන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක නිසා ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ වචනේ කියනකොට දේව දූතයෝ. මේ හතර දෙනාම අපිට පණිවිඩයක් දෙනවා. අපි මේ අද හයියාත්‍යතු කරදල ඉස්සලා අපි මේ කාම ලෝකේ කාම සම්පatti දිනු කිරීම සඳහා කටයුතු කරන්න ගියාට අපි උපත් අවස්ථාවේදී හිටියේ මොනම දෙයක් කරගන්න බැරි තාමත්ම දුක්ඛිත දෙමව්පියන්ගේ පූර්ණ පාලනය යටතේ. එතනින් තමයි මේ කරදඬු හයි වෙලා තියෙන්නේ. හයි වුණාට පස්සේ අපි ඒ කරන විකාර වලින් තේරෙන්නේ අපිට අරක මතක නැතිච්ච බව. ඒක දකින්නවා නම් අපිට හිතෙන්නේ දැන් අපේ මේ වීරකම් ක්‍රියාකම් කරලා අනුන්ට දුක් තියලා බය උපදවන සැප විඳිනවා කියන එක විකාරයක් වෙනවා. ඒ වගේම තමයි ලෙඩ වෙලා ඉන්න කට්ටිය නිතර දකින්නවනම්, වයසට ගිය කට්ටිය නිතර දකින්නවනම්, මලමිණියක් නිතර දකින්නවනම් කවදාකවත් ඔය තෙද පෙන්වන්න යන්නේ නැහැ. ඔද පෙන්වන්න යන්න තේරුම් ගන්න. ඒක නිසා ඒ තුළින් සත්‍ය අවබෝධ කළොත් මේ ලෝකෙට පුදුමාකාර සත්‍යඳෝ මේ සමාජයේ පුදුමාකාර සාන්තියක් එනවා. මේ පුද්ගලයාත් විජීමේ ශක්තිය, බැලීමේ ශක්තිය, සම්පාණ වෙන ශක්තිය වැඩෙන පටන් ගන්නවා. ඒක තමන්ට වැටහෙනවා නම් මේ අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හතරේ යනකොට ඕක තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. මේක වෙන්න වෙන්න ලැබෙන ලාභය මොකද්ද? ගත්ත අරමුණේ බොහෝ වෙලා ඉන්න පුළුවන්. තිබ්බ ඉරියව්වේ බොහෝ වෙලා ඉන්න පුළුවන්. මොකද ඉරියව්ව වෙනස් කිරීමට හෝ අරමුණ වෙනස් කරන්න පැමිණෙන සෑම දෙයක්ම සුබ නිමිත්තක් විදිහටයි ගන්න. කරදරේ හසුරේ බලාපොරොත්තු සුන්වීමක් එහෙම නෙවෙයි. ආන්නේ විදිහට බලන්න ගියාම මේ පුද්ගලයා මායයටත් වටන්න බැරි වෙනවා. මරණයට එන්නේ ඉස්සෙල්ලා එයා කියනවා හරි මේක දීලා තියෙන ඕන වෙලාවක් කරගෙන යන්න. අරගෙන යන්නේ කියලා. ඒකට මායයක් තමයි. මායය ඇවිල්ලා හෙට්ටු කරන්නේම අපේ කයයි අපේ ජීවිතයත් එක්ක. ඒකට කියන්නේ හරි. ඕන විදියට ගන්න මට අයිති නැති දෙයක් අරගෙන යන්නේ. ආන්න එහෙම පුදන්න පුළුවන් නම් මායය වුණත් බය වෙනවා. ඒ නිසා මේ අපිට පැමිණලා තියෙන දුක මුළු සංසාරයක්ම වල දෙන්න ශක්තිය තියෙනවා නම් මේ දුකම නිවනම වල දෙන්න පුළුවන්. නිසා අර මේ විදිහට දැන් වැඩේ ඉන්න සාසෙ නිතරම කියන දෙයක් තමයි මේ සංසාරේ මේ පංචස්කන්ධේ කොයි තරම් දුක් දීමේ ශක්තියක් තියනවද ඒකෙන් පෙන්වන්නේ මේ පංචස්කන්ධයේ තුලම නිවන තියෙනවා කියන එකයි නිවන ලබා ගැනීමට ඕන කරන සේරම අඩුපාඩු අපි ළඟ තියෙනවා මොන්නම්ම දෙයක්වත් අඩුවක් නැහැ ඒ අඩුයි කියලා බලන්නේ පුතග්ජන ගතියට හැම දෙයකම නැති බැරිකම හොයන ගතිය ඒ නිසා අපිට තේරෙනවා මේ පංචස්කන්ධයේ සියලු පංචස්කන්ධය කියලා කියන්නේ සියලු දුකේම පිටු කිරීමක් වශයෙන්ම පංචස්කන්ධය කියලා කියන්නේ නිවරමයි. ඒ නිසා රෝහිතස්ස කියන ඒ පුත්‍රයා අරුත ජානසේ දේශනා කරලා තියෙනවා මේ බඹයක් පමණ වූ ශරීරය තුලම මම නිවන පණවනවා කිය. ඕකලවන්ට ධම්මදිව යන්න ඕනෙත් නෑ කොහෙවත් යන්න ඕන කමක් නෑ. මේ 100 100ක්ම හම්බෙලා තියෙන ඕක ඇති හැටියෙන් දැක්කා නම් පේන්නේ පෙළෙන ගතිය තමයි. පේන්නේ තවන ගතිය තමයි. පේන්නේ විපරිණාම ගතිය තමයි. පේන්නේ සංඛත ගතිය තමයි. එතකොට හොඳට දැනගන්න ඕනේ හරි. දැන් නම් ඔන්න දුක්ඛ සත්‍යයටපත් උනා. ඒ නිසා විපස්සනා ඥානවල නිබ්බිදා ඥානේ තාමත් වැදගත් ඥානය. ඒ මොකද්ද? පැමිණි දේවල් පිළිබඳව බොහෝ නිර්වින්දනයක් පහළ වෙනවා. මොන්න සම්පත්තිය හම්බුණත් සිද්ධාන්තනසි සත්‍යක් කියලා පටන් ගන්නවා. කලකිරීම කියන තමයි අපි ඔක සිංහලට දාන්නේ. ඒ කලකිරීම මොනකමට හේතු වෙච්ච අඥාන දෙයක් නෙවෙයි. ඇති දේ හරියට ඕනම දෙයක මුල දැකලා. ඒත් එක්කම දැක ගන්න පුළුවන් නම් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ තියාගත යුතු දේවල්. ඔක්කොම 100ට 100ක්ම දුක පණියි. 100ට 100ක් දුක දකින්නේ දුකටපත් වෙන 100ට 100ක්ම කෙලෙස් නිසාමයි. ඒ කෙලෙස් නැති තත්ත්වයට ආවොත් දකින ඕන දෙයක අනිත්‍ය සංඥාව ගන්න පුළුවන් දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව සුභ සංඥාව අසුභ සංඥාව නිසා රහතන් වහන්සේ irdiyak කියනයි කියලා කියනවා ආර්ය irdiyak ඉදිරියටපත් වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඕනෙම අරමුණක කැමැති නම් සුභ සංඥාව ගතයි කැමැති නම් අසුභ සංඥාව ගන්න පුළුවන් කැමැති නම් සුභ අසුභ දෙක මැද සංඥාව ගන්න පුළුවන් ඒ නිසා කන්නාරති රංගා ඇවිල්ලා සුභ සංඥාවක් වශයෙන් නටන්න ගියාට සරුවචන් නම් කැද්ද ගන්න බැරි වෙන්නේ නැහැ බැලුවනම් ඒක උඩ තියෙන අසුචි පිළිච්චි කලයක් නලියනවා වාගේ දැක ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ තියෙන දුක් විඳලා හරියන්නේ නැහැ. ලෝකේ තියෙනවා නම් Tamanda හැප කැප දුක් ඒ සියරම ගෙනියනවා. ඒක කලින් ඔක්කොම දහසුන් වෙලා තියෙන්නේ. මේ ගෙනියනකොට අඬන්න කරකා. ඇයි මට මේ දේ වුනේ? මේක මේ ගමනේ හැටි කියලා ඒකට දරා ගන්න පුළුවන් ශක්තිය දෙන්න සම්පූර්ණ කරනවා පරිඥා වශයෙන් සම්පූර්ණම අවබෝධ කර සබ්බේ සබ්බං කියලා කියනවා සියල්ල සියල්ල විසින් අවබෝධ කළ යුතු. ඒ නිසා අපට අසවලාට වුණාට අපට නම් ඔහොම වෙන්නේ නැහැ කියලා අනුගේ දුකක් බලලා තමයි සතුට වෙන්න හම්බෙන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ මේ දුක පෙන්වන්නේ උඹටත් ඔය ටික වෙයි. ආන්න ඒකට ලඟම තමයි ඔය පෙන්වන්නේ. අපේ සිංහල කතාව තියෙනවා නාගෙත් පරිකිට තෙයි කාටත් ඔය ටික වෙයි කියලා කියන්නේ. ඒ නිසා වයසක මිනිස්සු දැක්කට පස්සේ අනේ මේ නාකියා කියලා කියන්නේ නැහැ. මොකද අපි දන්නවා අපි වැඩි කල් ජීවත් වුණොත් අපිත් ඔතන තමයි යන්නේ. ඒ වගේ පහරයිලි බල්ලෙක් වාහනේ තාප්පෙලා මැරලා ඉන්න දැක්කොත් චික් කියන්න බෑ අපට. මොකද එහෙට උඹට ඔන්න ඔය ටික වේල බවට ලකුණ තමයි මේ පෙන්නන්නේ. ඒක නිසා ගන්නවනම් අදිට කරන්න දෙන්නේ ඒකේ ඒ සංවේගීනාන පහල කරගෙන මේක මට දකින්න උනේ මේවා අපිට ඇපදී. මේවට කැපදී. මේවා සාධාරණ අසාධාරණ නැනින්දවත් ඒවට මෙන්න මේව නොවීම වෙනසේ ඉස්සරහට මේවට පොරොප්ප ගහන එකවත් නෙවෙයි වැඩි. ඒක ඔක්කොම මේ දෙවියන් ආශ්‍රේ ලෝකෙම වුවයි කියන කච්චිය ලෝකේ සුන්දරයි කියන හදාගත්ත දෙයක්. ඒගොල්ල වයසකට ගන්න වයස කාලේදී වෙනම මහලු නිවාස හදනවා. දෙන්නුන්ට ඉස්පිරිතාල හදනවා. පිස්සන්න පිස්සු වාට්ටු හදනවා. ඒක නිවන මේ ලෝකේ ලස්සන එකක් කරලා පෙන්නන්න හදනවා. ඔය සෙල්ලම්ම කරාලු සුද්ධෝදන රජු මේ සිද්ධාර්ථ කුමාරයාට දුක නොපෙනෙන්න. මාලිගාවක් ඇතුළේදී සුරම්මේ සුබ කියලා රම්මේ සුරම්මේ සුබ කියලා කණි කරම මල්මද කාන්තාවන් ඒ සේවයට සලකලා මේ මාලිකාවේ හොඳ උණුසුම් කියන වෙලාවට ජනෙල් නැරලා වතුර කලගෙඩි කියලා කියනවා. වතුර ඇස හුලං ඇතුළේ තියෙන වතුර කඩගෙඩි පෙරාගෙන ඒක හරි සීතලයි. ඒ වගේම උණුසුම් වලද සීතල ඉස්තර තියෙන එකේ වටේට ඉර ඡායාවල් ඇඳලා වියලි දර්ශන පෙන්වලා මේ විදිහට මුළු ඉස්තු තුනම සම කරගන්න. ඒ කාන්තාවන් සමග ඇසුර කිරීම නිසා කිසිම දුකක් නොයෙන්නේ. ඉතින් ඕකම තමයි මේ රටවල උනත් තියෙන සිනමාවක්. නමුත් කතා කරලා බලනකොට හතර අපායෙම තියෙන එක්කෙනෙක්ගේ හෘද වස්තු ඇතුළත. ඉතින් මේක බලන එක අසාධාරණයි මේක අශිෂ්ටයි කියලා තමයි ඇති කරලා දෙන්න හදන දේ. ඉන්දියාවට ගියාම නම් මොකුත් නැහැ වීදියේක හතර අපායෙම තියෙනවා. කිසි දෙයක් මොනවාක්වත් නැහැ සුද්ධකම පේන තියෙනවා බල්ලක් කැට කරන්න එතන මිනිස්සුත් කැට කරන්න එතන මිනිස්සු කැම ගන්න එතන ඔක්කොම පේන තියෙනවා ඉතින් ඒකට කියනවා දුෂ්ටයි අශිෂ්ටයි සුද්ධ වෙලා නැහැ කියලා ඕක නොතිබුණා නම් ඕක ඇතුළේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ ඕවා මකලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕක තමයි ස්වභාවය. ඔන්නේ ස්වභාවයට එන්න අපි දැනගන්න ඕනේ මෙව්වා දිහා මේ ලෝකයා පෙන්වන්න හදන ක්‍රමය නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදනවා පෙර නොඇසූ නොවිරුතාලට ඔවා පේන්න උනේ උඹට පාඩමක් ගන්න තියෙන නිසා. ඒක පරිණ්‍යය දෙකට. මේ සියල්ල දැකිය යුතුයි. ඔය පැමිණිච්ච දෙයක් තමන්ගේ අඩුවක් සම්පූර්ණ වීමක් කියන චර්චිච්ච දෙයක්. මේක පිළිබඳවත් මුලමදාක දක්වන්නා ශක්තිය තමයි දුක්ඛේ ඥානය කියලා කියන්නේ. පරිඤ්ඤත්තේ පඤ්ඤා දුක්ඛින සියල්ල දත යුතුයි. ඒක දකින්න වෙලාවේදී පෙළල ගැටයක් තියෙනවා. ඒක දකින්න වෙලාවේදී තවන ගැටයක් තියෙනවා. ඒක ගන්න වෙලාවේදී එක තැනකින් පැනලන්න බෑ හාත්පසින්ම කොට වෙන ගැටයක් තියෙනවා. ඒ වගේම තමයි මේ එක දර්ශනේ කවදාකවත් දෙහෙල දෙන්නේ දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් ඒක නැති කරන්නයි අපි හොඳ දර්ශන විතරක් ළඟ තියන්නේ ඒව බල බලයි. අර නරක මකයි. ඒක වෙන්නේ මොකද්ද මේ කුංචි අපේ ජීවිත කාලේ මේ විහිළු වලට ගත වෙලා සත්‍ය දැක් ගන්න තියෙන්නේ නැති වෙලා යනවා. ඒක නිසා අපි එන දෙයකින් මේ දුක්ඛ සත්‍ය මතු කරගන්න උත්සාහ කරනවා නම් සර්වචන දෙයකට පුංචි උපමාවක් කියනවා. මහණෙනි මේ දුක ඇත්තටම දුකයි. ඒක පිළිබඳව උඹට මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක තමයි දුක්ඛ සත්‍යය කියලා. ඒ දුක දකිද්දිම අවබෝධ කරනවා වගේ සැපක් මනුස්සයෙකුට ඇත්තෙත් නැහැ. ඒක පරමයි. ඒක ආර්යයි. ඒකටයි අපි දෙන මේ හම්බෙලා තියෙන. ඒකයි අපි මේ කතා කරන්නේ නිසා දුක නෑ කියන්නේ අල්ලේපා. දුක දුක. නමුත් මේකයි කෙනෙක් විසින් ආර්යත්වයටපත් වීම සඳහා අවබෝධ කළ යුතු. මට දැන් ඒකපත් වෙලා තියෙනවා. මෙන්න මේකයි දුක කියන්නේ කියලා. ඒ දුක තියෙද්දිම මේක දුක් ආර්ය සත්‍යයක් බව තේරුම් ගන්නවා නම් ඒ තරම් දැරීමේ ශක්තියකින් ඇති වෙන සතුට වගේ හරොරක් මිනිසෙකට ඇත්තෙම නැහැ කියලා. මේ පුළුවන් කියන එකයි මේ කියන්නේ. කොච්චර දෙයක් ආවත් අපිට දැක් ගන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක නිසා ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ වචනේ කියනකොට දේව දූතයෝ. ඒ හතර දිනාම අපිට පණිවිඩයක් දෙනවා. අපි මේ අද අයියාත්‍යතු කරදා මිශ්‍රලා අපි මේ කාම ලෝකේ කාම සම්පත්‍ය දිනු කිරීම සඳහා කටයුතු කරන්න ගියාට අපි උපත් අවස්ථාවේදී හිතියේ මොනම දෙයක් කරගන්න බැරි තාමත්ම දුක්ඛිතයි. දෙමාපියන්ගේ පූර්ණ පාලනය යටතේ. එතනින් තමයි මේ කරදඬු හයි වෙලා තියෙන්නේ. හයි වුණාට පස්සේ අපි ඒ කරන විකාර වලින් තේරෙන්නේ අපිට අරක මතක නැති ඉතිබායි. ඒක දකින්න නම් අපිට හිතෙන්නේ දැන් අපේ මේ වීරකම් ක්‍රියාකම් කරලා අනුන්ට දුක් දීලා බය උපදවන සැප විඳිනවා කියන එක විකාරයක් වෙනවා. ඒ වගේම තමයි ලෙඩ වෙලා ඉන්න කට්ටිය නිතර දකින්නවනම්, වයසට ගිය කට්ටිය නිතර දකින්නවනම්, මලමිණියක් නිතර දකින්නවනම් කවදාකවත් ඔය තෙද පෙන්වන්න යන්නේ නැහැ. හොද පෙන්වන්න යන්න තේරුම් ගන්න. ඒක නිසා ඒ තුළින් සත්‍ය අවබෝධ කළොත් ඒ ලෝකෙට පුදුමාකාර සත්‍යනෝ මේ සමාජයේ පුදුමාකාර සාන්තියක් එනවා. මේ පුද්ගලයාත් විජීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, සම්පාදන වෙන ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඒක තමන්ට වැටහෙනවා නම් මේ අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හතරේ යනකොට ඕක තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. මේක වෙන්න වෙන්න ලැබෙන ලාභය මොකද්ද? ගත්ත අරමුණේ බොහෝ වෙලා ඉන්න පුළුවන්. තිබ්බ ඉරියව්වේ බොහෝ වෙලා ඉන්න පුළුවන්. මොකද ඉරියව්ව වෙනස් කිරීමට හෝ අරමුණ වෙනස් කරන්න පැමිණෙන හැම දෙයක්ම සුබ නිමිත්තක් විදිහටයි ගන්න. කරදරේ හසුරේ බලාපොරොත්තු සුන්වීමක් එහෙම නෙවෙයි. ආන්නේ විදිහට බලන ගියාම මේ පුද්ගලයා මායාවටත් වටන්න බැරි වෙනවා. මරණයට එන්නේ ඉස්සෙල්ලා ඒ අසින හරි මේක දීලා තියෙන ඕන වෙලාවක් කරගෙන යන්න. අරගෙන යන්නේ කියලා ඒකට මායයක් තමයි. මායය ඇවිල්ලා හෙට්ටු කරන්නම අපේ කයයි අපේ ජීවිතයත් එක්ක. ඒකට කියන්න ඕනේ හරි. ඕන විදියට ගන්න මට අයිති නැති දෙයක් අරගෙන යන්නේ. ආන්න එහෙම පුදන්න පුළුවන් නම් මායය වුණ බය වෙනවා. ඒ නිසා මේ අපිට පැමිණලා තියෙන දුක මුළු සංසාරයක්ම වල දෙන්න ශක්තිය තියෙනවා නම් මේ දුකම නිවනම වල දෙන්න පුළුවන්. නිසා අර මේසික දැන් වැඩ ඉන්න සාසෙ නිතරම කියන දෙයක් තමයි මේ සංසාර මේ පංචස්කන්ධේ කොයි තරම් දුක් දීමේ ශක්තියක් තියනවද ඒකෙන් පෙන්වන්නේ මේ පංචස්කන්ධයේ තුලම නිවන තියෙනවා කියන එකයි නිවන ලබා ගැනීමට ඕන කරන සේරම අඩුපාඩු අපි ළඟ තියෙනවා මොන්නම්ම දෙයක්වත් අඩුවක් නැහැ ඒ අඩුයි කියලා බලන්නේ පු탁ජන ගතියට හැම දෙයකම නැති බැරිකම හොයන ගතිය ඒ නිසා අපිට තේරෙනවා මේ පංචස්කන්ධයේ සියලු පංචස්කන්ධය කියලා කියන්නේ සියලු දුකේම පිටු කිරීමක් වශයෙන්ම පංචස්කන්ධය කියලා කියන්නේ නිවනමයි. ඒ නිසා රෝහිතස්ස කියන ඒ පුත්‍රයා අරුපුජානන්සේ දේශනා කරලා තියෙනවා මේ බඹයක් පමණ වූ ශරීරය තුලම මම නිවන පණවනවායි කියන. ඕක ලබන්න ධම්මදිව යන්න ඕනෙත් නෑ කොහෙවත් යන්න ඕන කමක් නෑ. මේ 100 100ක්ම හම්බෙලා කියන ඕක ඇති හැටියෙන් දැක්කා නම් පේන්නේ පෙළෙන ගතිය තමයි. පේන්නේ තවන ගතිය තමයි. පේන්නේ විපරිණාම ගතිය තමයි. පේන්නේ සංඛත ගතිය තමයි. එතකොට හොඳට දැනගන්න ඕනේ හරි. දැන් නම් ඔන්න දුක්ඛ සත්‍යයටපත් උනා. ඒ නිසා විපස්සනා ඥානවල නිබ්බිදා ඥානේ තාමත් වැදගත් ඥානය. ඒ මොකද්ද? පැමිණි දේවල් පිළිබඳව බොහෝ නිර්වින්දනයක් පහළ වෙනවා. මොන්න සම්පත්තිය හම්බුණත් සිත් ගන්න නැති සත්‍යක් එන්න පටන් ගන්නවා. කලකිරීම කියන තමයි අපි ඔබ සිංහලට දාන්නේ. ඒ කලකිරීම මොනකමට හේතු වෙච්ච අඥාන දෙයක් නෙවෙයි. ඇති දේ හරියට ඕනම දෙයක මුල දැකලා. ඒත් එක්කම දැක ගන්න පුළුවන් නම් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ තියාගත යුතු දේවල්. ඔක්කොම 100ට 100ක්ම දුකපන්නේ. 100ට 100ක් දුක දකින්නේ දුකට පත් වෙන 100ට 100ක්ම කෙලෙස් නිසාමයි. සහ කෙලෙස් නැතිවට ආවොත් දකින්න ඕන දේක අනිත්‍ය සංඥාව ගන්න පුළුවන් දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව සුභ සංඥාව අසුභ සංඥාව ඉතින් රහතන් වහන්සේ ඉර්ධියක් කියනවා කියලා කියනවා ආර්ය ඉර්ධියක් ඉදිරියටපත් වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඕනෙම අරමුණක කැමති නම් සුභ සංඥාව ගතයි කැමති නම් අසුභ සංඥාව ගන්න පුළුවන් කැමති නම් සුභ අසුභ දෙක මැද සංඥාව ගන්න පුළුවන් ඒ නිසා සංනාරති රංගා ඇවිල්ලා සුභ සංඥාවක් වශයෙන් නටන්න කියාට සරුවචන් වහන්සේ අධ්‍යයනය බැලුවේ නැහැ බැලුවනම් ඒ කුඩ තියෙන අසුචි පිළිචි කලයක් නලියනවා වාගේ දැක ගන්න පුළුවන්. ඒ වගේම මොන අසුචි පිළිචි කලයක් ගෙනත් කියලා නින්දාව වෙනස අසුචි වලින් ගෙවල් වලට ගහන ගැටියට ඒක දැකලා ඒකේ සුභ සංඥාව ගන්නත් පුළුවන්. ඒක නිසා අරමුණේ මත සංදාපෞචන ගතියක් නෑ ආර්යයන් වහන්සේට. අරමුණ ඕනේ පැත්තකට හරව ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. මොකද හැම දුකක්ම විඳලා තියෙනවා. පරිඤ්ඤයේ ශක්තියක් තියෙනවා. ආන්න මේ පරිඤ්ඤයේ ශක්තිය ඇති කර ගන්න නම් අපි පැමිණි දුක් පැනිරහයි කියලා එනේන දේ සත්‍යයට යටපත් කිරීම තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම වශයෙන් තේරුම් ගන්න. ඒ නිසා අපි තාම කැරකෙනවා නම්, හැඹරෙනවා නම්, අලියනවා නම්, කෙඳිරි ගන්නවා නම්, ඒ කියන්නේ තව ටිකක් තියෙනවා අපිට අවබෝධ කරගන්න දුක්ඛ සත්‍යය. ඒක ඉවර වුණාට පස්සේ ඒ නලියන කැම්බරෙන් සරපෙන ගැති නතර වෙලා ඕන දෙයකට දැරීමේ ශක්තිය ඇති කරගන්න. එදාට අපි කිය හැකි දුක හාත්පසින් අවබෝධ කරගන්න. ඒක යෝග සම සෝවාන් මාර්ග සකදාගාමි අනාගාමි අරියත් මාර්ග වැඩ පිළිවෙලෙන් තමයි ඔබ සිද්ධ වෙන්නේ මුලින් පටන් ගන්න තමන්න දරන්න පුළුවන් පුංචි දුක් වලින් ඊට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩි කිරීමෙන් තමයි අපේ දැරීමේ ශක්තිය වැඩි කරගෙන යන්නේ ඒ නිසා දුක් පරිඤ්ඤාත්තේ ඥානං දුක්ඛේ ඥානං මෙන්න මේ පරිඥාවක් ඇති කරගන්න යනකොට තේරෙනවා හැම චිත්තක්ෂණයම නිවන් දැකීමේ අවස්ථාවක් තියෙනවා. එහෙම නැතුව ඒ චිත්තක්ෂණේ සංසාරයට වැටෙන්නේ ඒ චිත්තක්ෂණේ අපේ චේතනා බහුල කිරීම පිටත වැටෙන්නේ සංස්කාර බවටපත් වෙන්නේ ඒකට අපි යන්න දෙන්නේ නැතුව අල්ලගන්නේ ඇඟිලි ගැසීම් කරන්නේ ඒ කාන්තේම මේ සමුදේ සත්‍ය නිසා ඥායන් තන්නා පෝනෝ බහිකා නම්තිරාග සාගතා තත්ත තත්වා විනන්දනී සෙය්‍යති ඉදං කාම තන්නා භව තන්නා විභව තන්නා අපි ඉස්සල චිත්තක්ෂණය කවදාකවත් 100ක් විඳින්නේ නැහැ. ඒකේ නැට්ටක් ඉතුරු වෙනවා. ඒක වලිගයක් ඉතුරු වෙනවා. ඒක ඊගාව චිත්තක්ෂණයේ කෙලස් ටිකක් තෘෂ්ණාව ටිකක් ගන්නලා කෙල කරනවා. ඊට පස්සේ ඒකෙන් ටිකක් කරන ගිහලා ඊගාවට කෙලසනවා. අපි ඔය පැහැෙන දේවල් කියන රාමුත්‍යකෝ අපපසවන්ත ගන්න මේ මුත්‍ය කරගත්තාම ඒක කොච්චර හේතුවක්. ඊට පහුවෙන්ද තෙලිජ ටිකක් දැම්මොත් පැහැ. ඒ මොකද මේකේ මන්දි ටික අර කලේ බහලා තියෙන්නේ. ඉතින් අපි අලුතෙන් දාන්නේ අලුත්ම තේජ. ගහෙන් ගත්ත ගමන් නමුත් ඒක පැහැරෙනවා. ඒ වගේ තමයි මේ ශරීරයේ තුල තියෙනා වූ ආශය අනුශේ ධර්ම නිසා මේකට ලැබෙන සෑම සුද්ධ ධර්මම එnde ende ende ende ende කෙලසන ගතියක්, තෘෂ්ණා බර ගතියක් ඇති කරනවා. ඒක නිසා එක ධර්මතාවයක හෝ අපේ මුලමැද අග ඉතාම පිසිතුර දැක්කා නම් ඊගාවට ඉතුරු වෙන හිත, ඊගාට ඉතුරු වෙන චිත්තක්ෂණය පටන් ගන්නට වැඩි පිසිදුයි. ඒ චිත්තක්ෂණයක් නැවතත් මුලැමැදාග දාගෙන රූප බැලීම වශයෙන් හෝ සබ්දහීම වශයෙන් හෝ ආස්වාස ප්‍රසආස වශයෙන් හෝ කිම්බීම හැකීම වශයෙන් හෝ ආක්මන වශයෙන් හෝ කොයි දෙයක් වශයෙන් මුලැමැදාග දැක්කම ඒ චිත්තක්ෂණේ ඉදිරිපත් කරන්නේ ඊට වඩා කෙලෙස් අඩු තණ්හාව අඩු චිත්තක්ෂණයක් මෙන්න මේ විදිහට අඩු කරන අඩු කරන අඩු කරන යනකොට තමයි අපිට තේරෙන්නේ සෑම තෘෂ්ණාබර වස්තුවක්ම ඊගාව චිත්තක්ෂණයක් තෘෂ්ණාබර කිරීම සඳහා අවශ්‍ය වෙන මුලක් ඒකට කියනවා භව නෙත්‍ති කියලා. නෙත්‍යක් කියලා තමයි යන්නේ. යායන් තන්නා පූර්ණෝ භවික. නැවත නෙමේ පුනර්භවය ඇති කරන්නේ මේ චිත්තක්ෂණයකින් ඊගාව චිත්තක්ෂණයට වහින තේ පුංචි මුලෙන් තමයි. ඒකට හේතුව ඉසල චිත්තක්ෂණේ 100%ක් අත්දකලා නැහැ. අපි හිතනවා සටනක් කරනකොට අපි සියල්ල සතුට මැරුවයි කියලා. නමුත් එකෙක් දෙනෙපයි. පැනලා ගිහලා ඔත්තුව දෙනවා. මුල් රටට අන්න අසවල් රටෙන් ඇවිල්ලා අපිට ගැහුවා මම විතරයි බේරිලා ආවේ අනික කට්ටිය අපේ රාජ්‍ය අල්ලගත්තා. ඊට පස්සේ ආයෙත් අර රාජ්‍යයට අප ලැබුණු ඔත්තුව නිසා ඒගොල්ලෝ ඇවිල්ලා මේ කට්ටියට පහර දෙනවා වගේ අපි හැම චිත්තක්ෂණයකම පිරිසිදුයි කියලා කිව්වට ඕකේ ඔත්තුකාරයෝ පයිවයි කියන්නේ. ඒ සෑම වෙලාවකම මේ තෘෂ්ණාව එකින් එකට එකින් එකට යාදෙන ගතියක් තියෙනවා. ඒක නිසා යම් තණ්හාවක් පුනර්භවය ඇති කරනවාද යම් තණ්හා පොනෝ භවික නන්දි රාග සාගතා ඒකට නන්දියක් තරුණ තරු කුස්මාවක් ඇති වෙනවා. රාගය ඇති වෙනවා. නන්දි රාග සාගත තතර තත්‍රාවේ නන්දති. මේ ලැබිච්ච එක අභිනන්දනය කරමු. ඒක වෙනස් වෙනවට කැමති නෑ. ඊගාව චිත්තක්ෂණ මට මේ දේ වෙනස් වෙන එකක් එනවයි කියලා ඒක මහා භාග්‍ය සම්බන්ධ දෙයක් අපිට. මේකම ඕනේ. ඊගායක දීපුවම ඒකම ඕනේ. ඒ නිසා අපායට කියන මනසත් මැරෙන්න කැමති නැහැ. ඒකේ ඒ අපාය මැරෙන්න වෙන එකක් කනගාටුයි. දැන් අපිට නම් හිතනවා අපාය මැරිච්චාම ඊට හොඳ තැනකට යන්නේ කියලා. කැමති නැහැ. එක දවසක් ඒක මට මතකයි අපිව සාකච්ඡා කරනකොට ওই මරණ අවස්ථාවේදී ඔය මේ ටිබෙටන් ක්‍රමයේ හැදිර බලනකොට අන්තරාභව අවස්ථාවක් තියෙනවා අන්තරාභව අවස්ථාවක් තියෙනවනම් කෙනෙකුට තෝරන්න වෙලාවක් හම්බ වෙනවා ගමන් කොයි කුසකද යන්නේ කියලා ඉතින් ඒකයි අන්තරාභව කියන අදහස කියලා විශාල වාදයක් ඊට පස්සේ එක ස්වයංසනවත් වුණා එහෙම තෝරන්න අවස්ථාවක් දෙනවනම් හැම කෙනාම දිවි ලෝකයයි කවුද යන්නේ අපායට කියලා මං කිව්වා කවදාකවත් නැහැ මේ ඉන්න ඔක්කොටම එක්කනට ඩොලර් 100 100 නෝට්ටුවක් දීලා බලන්න කොයි කොයි දේවල් වලට ඔබ යොදවයිද කියලා ඔක්කොම ලැබින එකම කඩෙන් එකම බඩුව ගන්නේ කවදාවත් ගන්න. අපේ රුචි භින්න රුචි කප්පයක් තියෙනවා. එක්කෙනේ කියන තමන්ට රස විස පිළිමු පිළිබඳව ඒ මේ නරක මද්දවි සංගත යොදයි. තව කෙනෙක් මල් ගණ්ඩක් පාවිච්චි කරන්නේ. කොයි එකට ගන්නද කියන්නේ බෑ. ඒක නිසා අපිට සුද්ධ අවස්ථාව දුන්නා අපි අර ගෙනාපු ජවයට ගෙනාපු පුරුද්දට ගෙනාපු අබ්බැහිර තමයි පාවිච්චි වෙන්නේ. ඒක නිසා ඉන්න දැනට තියෙන එක පැවැත්ම. ඒක තමයි මේ සංස්කෘතිය කියලා කියන්නේ. ඒක තමයි මේ සભ્યත්වය කියලා. ඉතින් ඒක වෙනස් කරපු ගමන් සංස්කෘතකාරයන්ට ඉතින් කේන්ති යනවා. බුදුජානකසේ පැහැදිලිවම කියලා දෙනවා මේක අනිවාර්ය වෙනස් වෙන පද්ධතියක තියෙන්නේ. ඒ නිසා ඕක පිළිබඳව පැහැදිලි මේ සැදීමෙන් වෙන්නේ සැලීමෙන් වෙන්නේ අපේ චිත්තක්ෂණය කියලා දෙන එක විතරයි. ඒක ධර්මතාවයක්. එහෙමනම් අපිට මේ පවතින එක පිළිබඳව තෘෂ්ණාවක් නැතුව මේක හේතුඵල ධර්මතාවයක්. අපිට ඒක දැනගන්න පුළුවන් වුණාට ඔය තාලෙන්ම ඕක වෙනස් නොකර පවත්ීමේ අදිෂ්ඨානය අපිටයි කියලාක් නෙමෙයි ඒක චින්තාවක් විතරයි. එහෙම නොවෙන්නේ මේ අපි නොදැනුවත් උනත් මේ තෘෂ්ණාව වැඩ කරනවා. කෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දේ. එතන එතන අභිනන්දනය කරන ගතියක් තියෙනවා. මේක කාම තණ්හා වෙන්න පුළුවන් භව තණ්හා වෙන්න පුළුවන් විභව තණ්හා වෙන්න පුළුවන් කාම තණ්හාව කියලා කියන්නේ ඒ තමන්ගේ පංචේන්ද්‍රයන් හරහා පංචේන්ද්‍රයන් පිනවීමටම ඕලාරිකෝ කියන වැඩේ. භව තණ්හාව කියලා කියන්නේ මේ සිංහල ජාතිය බෞද්ධයා ලංකාව ඍතේරම පවතින්න ඕනේ කියලා මේ භවයක් පැවැත්මක් පිළිබඳ දුරෝධික කල්පනා කරනවා. මේ ක්ෂණික මරණය දකින්නේ නැතුව දුරදිග කල්පනා කරන්න ගියාම අපි අමුතුම ලෝක මට්ටමකට වැටෙන හැබැයි නේන අපි දක්වාම ඇවිල්ලා තියෙනවා මේ පොතේ තියෙලා තියෙනවා මේක රැකලා දෙන්න ඕනේ කිය. අපි ඒකට පුදුමාකාර වගකීමකට අහු වෙනවා. භව තණ්හ හැබැයි කාම තණ්හාව තරම්ම ලාමක නැහැ. ඒක මේ සමූහයක් වශයෙන් සමූහයක පැවැත්මක් වශයෙන් ශිෂ්ටාචාරික ප්‍රවැත්මක් වශයෙන් අපි ඒකට යුතුයකමක් කියලා ගත්තාම අපි අහුවෙලා ඉවරයි. විභව තණ්හාව කියලා කියන්නේ ඒ වැනි පැවැත්මට විරුද්ධ වල කරන ධර්ම ධර්මතාවයකුත් හිතේ තියෙනවා. හැම කෙනෙක් තුළම බටහිර මේ විග්‍රහය අනුව සඳහන් කර තිනවා හැම කෙනෙක් තුළම ජීව ජීවන අසා ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියන්නේ. දැන් අපි ඒක බලකොට නම් පේන්නේ ඒක මම බහානක කියමනක් කියලා. නමුත් සියදී නසා ගන්න ප්‍රමාණිකොත් හැම සම ජන සමාජයකම ඉන්නවා. ඒක මේ කියා බලන්න හොඳ නැහැ කියලා කියන්නේ. නමුත් ඒක කෙරෙනවා. ඒ වුණාට අපි දන්නවා ඒ වගේ යෙදිලා හිතලා වහා බේලා ඒ කෝච්චර පැනලා මහරි බෝධේ පැනලා මරණ ක්‍රමයක් තියෙනවා. එහෙම නැතු අපි හිතමු අපි දන්නවා අපිට ආසවල් දෙය තියෙනවා. ඒකට මේ කෑම හොඳ නැහැ. ඒකට පිට ටිකක් කෑවට කමන්නේ නැහැ කියලා හිතනවා. අද විතරනේ කියලා හිතනවනේ. ඉතින් ඒක කොට සිද්ධ වෙන්නේ සියදී රසා ගැනීමමනේ. වෙන මොකක්ද කියන්නේ? උගුරට හොරා බේත් මොන එකනේ කරේ. ඕකනේ අද මේ වෛද්‍ය විද්‍යාව මුක්කු ගහන්න හදන්නේ ඕකටනේ. කවදාකවත් කරනවා. කවදාකවත් කරන්නේ අපි දන්නවා අපි විශ්ින් කළ යුතු හොඳම දේ මේකයි. නමුත් ඒක කෙරෙන්නේ නැති බවත් අපි දන්නවා. එහෙනම් එතනත් මේ විභව තණ්හාවක් තියෙනවා. ඒක අපි අපි වෙනුවෙන් සාධාරණීකරණය කරනවා. නමුත් අපේ පවුලේ සමාජිකයේ කේස් කරනකොට අපි විරුද්ධ වෙනවා. සමාජයේ තව කෙනෙක් ඒක කරනවා දකින්න විරුද්ධ වෙනවා. ඒකනම් අපි විභව තණ්හා කියලා අනුන්ට දනුවන් දෙන්න හදන නමුත් අපිට කල්පනා කරලා බලන්න වෙනවා ඇත්තටම මේ චිත්තක්ෂණය කරලා හොඳම දේ අපි කරන්නේ. එහෙම බැලුවොත් අපි දන්න වෙන කරන්න බෑ ඒකවර ක්‍රමයෙන් තමයි කරන්න වෙන්නේ කාලයක්. අපි නරක වුණා මේ දේවල් අතගාමින් පුහුණු කරනවා. ඒ කාලේ පුරාම අපි දැන දැන වැරදි කරන ගතියක් තියෙනවා. අර ලේසියට පාසුරක් කියන කතාව තමයි කියන්නේ. මේක මනුස්ස ගතියක් විස පුද්ගලික දුෂ්ටත්වය නෙවෙයි. මේක මනුස්සයාගේ විභව සංනාව කියන එක මේ පද්ධතිය ඇතුළත තියෙන එක. මේක ඉස්මතු වෙච්ච ඇත්තු මේ සමාජ විරෝධී ඇත්තු කියලා අපි නම් කරමු. නමුත් මේ සමාජ විරෝධීත්වය සෑම කෙනෙක් තුළම සීල ප්‍රදේශයක් තියෙනවා. තීර ප්‍රමාණයක් තියෙනවා. සමහර එක වහගෙන ඉන්න සමහර එලිපිට කරනවා. මේ විදිහට එක්ක කාම තණ්හාවෙන් නැත්නම් භව තණ්හාවෙන් විභව තණ්හාවෙන් අපි මේ පැමිණිච්ච සෑම දෙයක්ම සංස්කරණය කරන්න හදන්නේ ඒ දේ දිගට ගෙනියන්නයි. පැවැත්ම අරගෙන යන්නයි. මේ පැවැත්ම නැතිව සලකා බලන කෙනාට අපි කියන්නේ මේ උච්ඡේදවාදී වැඩ කතා කරනවා මේ හැම දෙයකම විනාශය ගැන කතා කරන කෙනෙක් කියලා ඒ සමාජශීලී නැති ගතියක් පේන්න හදනවා. නමුත් මේ යායන් කන්නා පොණෝ භවිකා නන්දි රාග ධාක්කා තත්ත්‍ර තත්‍රාගි නන්දනේ සේයසීතං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා සර්වචනාංශ මේ පෙන්නපු දර්ශනේ තුනෙන් එකයි ඉස්සල්ලාම බටහිර මානසික විද්‍යාවට අහු වෙන්නේ. ඒකට කිව්වත් හැම දෙම තීන්දුවලා තියෙන ලිංගිකත්වය මත කියලා. එතකොට කාම කන්නාව පමණයි අහුනේ. ඊට පස්සේ තේරෙනවා මිනිස්යා තුළ පැවැත්ම සඳහා කරගෙන යන survival of the fittest. හොඳටම ශක්තිවන්තයා යැපෙනවා අනික් කට්ටියගේ මති. ඒකට ගියාට පස්සේ තේරෙනවා ඒක ඒ වෙලාවේදී ලැබෙන කාම ආසාව ඉෂ්ට කිරීමක් නෙමෙයි කියන්නේ තමන්ගේ වර්ගය ආවේශයේ. පැවැත්ම විශේෂ කරගෙන යන සංහාවකුත් මිනිස්යා තුළ ක්‍රියාත්මක වෙනවා. ඒත් බැරි වුණා මිනිස්සුගේ ක්‍රියාපටිපස්සේ 100ක් විස්තර කරනවා. අන්තිමට බලනකොට ඒගොල්ලෝ පිළිගත්තත් හැම ජීවත් වෙන සතෙක් තුළමත් මිනිස්සු තුළම තමන්ව විනාශ කිරීමේ අදහසකුත් යටිහිතේ තියෙනවා. විභව තණ්හාවකුත් තියෙනවා. මේක තණ්හාව කියලා කියන්නත් බැරි තරම්. ඒ තණ්හාව අපි හඳුනාගන්නේ ඉඳුරන් පිනවීමේ. මම ආයනේ වැඩි කිරීමේ වැඩ පිළිවෙල. නමුත් විභව කරනවා කියනකොට ඒකට විරුද්ධ ධර්මකුත් ක්‍රියාත්මක වෙනවා. අන්න ওই දෙක අතර තියෙන සමතුලිතතාවය නිසා එක පුද්ගලයෙකුත් ලෝකයක් වෙනවා. පුද්ගලයන් සහිත සමාජයක් ඊටත් වැඩි ලොකු ලෝකයක් වෙනවා. ඒක දැනගත්තට කවදාකවත් අර විශාල වශයෙන් සමාජයේ පවතින සත්‍ය අපිට දැක ගන්න පුළුවන් වුණාට ඒක කවදා හෝ Taman තුළම මේ වෙන එකක් තියෙනවා. ඒ නිසායි අපි මේ වැරදි වැඩ, වැරදි ආහාර පුරුදු, වැරදි කච්චපරසතුන් ඇති කරගනිමු. හේතු කාරණා දක්වමින් මේක යන්නේ ඒක පුද්ගලකතියක් නෙවෙයි ක්ලේශයක්. ඒක තේරුම් ගත්ත පිළිස අතර සමාජ සම්බන්ධ හරීම ලේසි. මොකද කවදාකවත් අනුග්‍රහයකට ඇහිලි ගන්න යන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයාට එයා ගැන පාලනයක් නැහැ. මොකද භව සංඥාවට විභව සංඥා 100ක් විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක තියෙන දෙයක්. මෙන්න මේ තරම් ගැඹුරක් දැක ගන්න ඉස්සල්ලාම කල යුත්තේ කාම සංඥාව පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම. කාම සංඥාව අවබෝධ කරගන්න මිනිසට පමණයි මේ විශේෂ විශේෂ ගෝචර වෙන්නේ භව සංඥාව. භව සංඥාව කවදාකවත් විභව සංඥාවෙන් තොර කරලා කතා කරන්න බෑ. ඒක නාසිසම් සෑලිසම් කියන ඔය බටහිර විද්‍යාව කියලා දෙන දෙනවා දුකට කැමති ගැතියකුත් මනුෂ්‍යතුල තියෙනවා. ඒ වගේම තමන්ගේ කීර්තිකාමයේ දිනු කර ගැනීමේ ආසාවකුත් මනුෂ්‍යතුල තියෙනවා. ඒක සමහරලාට හුදු රූප බැලීමේ සත්‍යයිමගේ කාම ආසාවක් නෙමෙයි ඒකදී ගැඹුරු දෙයක්. මේ තේරටම එක නම දුන්නේ සර්වචන් වහන්සේ තෘෂ්ණාව. ඉතින් මේ කියාපු දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය විතරමයි මනුෂ්‍යයන් වගේ කීමට වැඩෙන්නේ. නැත්නම් අවබෝධ කරගන්න ශක්තිය පැත්තට නැත්නම් අපි වගකීමට වැටෙන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය ප්‍රමණයමයි. මෙන්න මේ ඒ තෘෂ්ණාව පොණ භවය ඇති කරන පුනර්භවය ඇති කරන ඒ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වී මුදු නැති බව විතරමයි නිරෝධ සත්‍ය වශයෙන් වෙන්නේ. යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඒ තණ්හාවගේම ශේෂ නැති ඉවරයක් නැති පූර්ණ නිරෝධය තමයි නිරෝධ සත්‍ය වශයෙන් පෙන්නලා තියෙන්නේ. ඒ නිසා නිරෝධ සත්‍ය කියන එක ඇති කරන්න අපට අමාරුයි. අපිට පුළුවන් වෙන්නේ සමුදේ සත්‍ය නම් වූ তৃෂ්ණාව දැකගැනීමෙන් දැනගැනීමේ ප්‍රහාණය පමණයි. ඒ සෑම සත්‍යයකටම සර්වඥාන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ කියලා තුනකට කඩලා පෙන්නනවා. දුක්ඛ සත්‍ය ගත්තම දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය. ඒ කියන්නේ මේ සංසාරේ සෝධිය පවතින දුක පමණයි. ඒ දුකට ඒ බව තේරුම් අරගෙන මේකෙන් අයින් වෙන්න හදන තාක්කල් අපි සංසාරේ අවබෝධ කරගන්නේ නැහැ. සංසාරය පිළිබඳ අඩු අවබෝධයෙන් කටයුතු කරන කරන සංසාරක අහු වෙනවා. ඒක නිසා පවතින පුදුමාකාර දුකක් පමණයි කියලා ඒක සත්‍යයක්. කවුරුත් විසින් අපර කරපු දෙයක්වත් මගේ අරලා යන්න පුළුවන් තැනකොත් නෑ කබලෙන් දෙකට පැටින් පමණයි වෙන්නේ කියලා කෘත් සත්‍යයේ ඥානය. මේ අපි කියන දුකමයි දුක්ඛ සත්‍ය කියලා නේම නැතුව වෙනම තැනකින් හම්බෙන එකක් නෙවෙයි. ඒ නිසා අපකරා දැනටම ඇවිල්ලා තියෙන්නේ දුක්ඛ සත්‍ය. අපිට තියෙන එක බාහිර ගන්න එක විතරයි. ඒ සඳහා ඒ සඳහා කළ යුත්තක් තියෙනවා. පරිඤ්ඤය. හත්පසීම කරගන්න. මේ කැලේ විතරක් දෙන්න මේ කැලේ එපයි කිව්වට හරියන්නේ නැහැ. ඒ වෙනකන් කවදාකවත් එතකොට අපකරා පැමිණිච්ච දුක හත්පසින් ආවෝද කිරීමට අපේ විවෘත භාවයක් නැහැ. එළමසි ශක්තියක් නැහැ. ඒ නිසා දුක සංසාරේ පුරාම පැතිරිච්ච එකම සත්‍යයක් බව. තේරුම් ගැනීම දුක පිළිබඳව සත්‍ය ඥානය. ඒකට කෘත්‍ය ඥානය තමයි ඔබ ඒ සඳහා කුමක් කළ යුතුද? මේ පැමිණෙන දුක් සියල්ලම අවබෝධ කළ යුතුයි. හරින්නේය. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ ඉස්සල්ලාම දැනගත්තා මම අවබෝධ කළා. පරිඥාතං. එදාට ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ඉතින් කවුරුත් ඇවිල්ලා මට අලුතෙන් උගන්වන්න දෙයක් නැහැ. මේ දුක්ඛ 100%ක්ම ලෝකේ පවතින්නේ මා කරා පැමිණෙන ටික තමයි මට ලැබෙන පණිවිඩය, මට ලැබෙන අභ්‍යාසය, මට තියෙන පුහුණුව. ඒක 100%ක් ඉවර කරපු දවසේ හොඳ අවබෝධයක් එනවා මම මේ දුක පරිඤ්ඤය වශයෙන් ආත්මසීම අවබෝධ කරගන්න කියලා. ඒ නිසා දුක්ඛේ සත්‍ය දුක්ඛ කෘත්‍ය සත්‍ය කෘත සත්‍ය කියලා. තුනකට කඩලා පෙන්නනවා. මේ කවදාකවත් කවුරක් හිතුවක් නැත්තක් නෙමෙයි මේ දුක්ඛ කියන එක ප්‍රහාණය කරන්න දඟලපු ලෝකයේ ਸਰවචනයේ ඉස්ලාම කියව දුක්ඛේ ඥානය කියලා එකක් තියෙනවා මොකද්ද දුක්ඛේ ඥානය කියලා කියන්නේ හකීකොන දුක. ඒක ආය හොදලා ගන්න දෙයක් නැත්තේ නෑ. අර එක දවසක් මම යනකොට මේ ඇත්තටම නම් වශයෙන් කිව්වත් කමන්නේ අපිට රාහුල ස්වාමීන් වහන්සේ සක්මන් කරගයි. ඉතින් මම ඒ ශාලයට ආශ්‍රය කරන යන වෙලාවක මම මේ කල්පනා කරේ මහත්යෝ මයිසොට ගියේ කන්නේ මේ සංසාරේ කියන එක බලු බෙට්ටක් වගේ කිව්වා. මේකේ මුල හොඳයි මැද නරකයි කියන දෙයක් නැහැ. වට කෑල්ල හරිනම් මැද කෑල්ල හොඳයි කියන දෙයක් නැහැ. මුල මැද අග තුන් තැනම අසුචි. හොතලා ගන්න දෙයක් නැහැ මේකේ. නිසා මේක හොදලා ගන්න තියනවා කියන තාක්කල් අපි මේ හොදෝදා ඉන්නේ බල්ලෙක්ගේ අසුචිය. නිසා සංසාරය කියලා කියන්නේ බලබෙත්තක් වගේ. සර්වඥාන්සෝ කියේ කොහොමද? මහණේ අනාගාමී ඵලය ලැබපු කෙනා කල්පනා කරන්න ඕනේ කියලා කිව්වා මේක අසුචි ටිකක් උත්‍ර ටිකක් වගේ. ඉතාමත් පුංචි අසුචි ටික හෝ ගඳ බල බැලුවොත් අසුචි කන්දක කියන ගඳ එකේ තියෙනවා. පොඩ්ඩක් කියන හැම වෙනසක් නැහැ. මුත්‍රා ටිකක් ගත්තත් ඒ මුත්‍රා ගඳ හැම හඳක තියෙන රස පුංචි එක තියෙන ඔය දෙක තියෙන තාකල් කෙලෙසිලා. ඩිංගකටවත් අනුකම්පා කරන්න එපා. අනාගාමී මාර්ගය ලැබුවත් ඉවර කරන්න එපා. රහත් වෙනකම් උත්සාහ කරන්න මේ පුංචි ටිකක් ඇති හේරම කෙලෙසක්. කිරි කලයයි ගොම බින්දුවයි වා. ඒක නිසා මෙන්න මේ බව දැනගත්තා නම් ඒ පුද්ගලයා මේ සංසාරේ හදන්නේ සංසාර සැපවත් කරන්න මේ ගන්න මහා ප්‍රයත්නයේ බහාතබල පැමිණි දුක් වලට පැනතහයි කියලා යන්න ගියාට පස්සේ පූර්ණ ජීවිතයක් ලබනවා. පූර්ණ තාරුණ්‍යයක් ලබනවා. පූර්ණ අවදි භාවයක් ලබනවා. මේ බුද්ධිල මොනම කෙනෙකුට අභිමදාන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. පශ්චාත්තාපයෙන් ලීඩක් නැතුව යනවා. මෙන්න වෙන්න තියෙන දේ ඒක උකට මොකටද වෙන්නේ කියලා ආනේ විදිහට මේ දුක්ඛ සත්‍යය මේක සත්‍යයක් මේක මේ කවුරුත් කරපු දෙයක්ක් මගේ අවාසනාවට වෙච්ච දෙයක්ක් මොනක්වත් නෙවෙයි මේක දැරීමේ ශක්තිය ඔබට කියනවා අන්නේ දැරීමේ ශක්තියට සමාදන් වෙන්න නම් ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ පැමිණියේ දුක්ඛ සත්‍යය මේන් තොරව දුක්ඛ සත්‍යය අවබෝධ කරගන්න හදනවා නම් මේ දැනට එන වෙලාවට ආපු මේ කායික වේදනාව අයින් කරලා මම කායික වේදනාව පිළිබඳ අවබෝධය ලැබුණ දුකක් පිළිබඳ අවබෝධයක් ලැබුණායි කියලා ඒකේ වෙන්නේ ඉතින් පස්සට දැම තමයි ඒකට තමයි සුද්ධ වශයෙන්ම කියන්නේ පමාවයි කිය. ප්‍රමාදයට වැටුණායි කිය. පැමිණිච්ච ප්‍රදේශයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් ප්‍රමාද වෙයි නමුත් අර පස්සට දාන මනස තරම් ප්‍රමාද වෙන්නේ ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ හරි මේක සත්‍ය කියලා අවබෝධ කරගන්න මම කරන්නේ යුත්තේ මොකක්ද? නැත්නම් තමන්ගේ කෘත්‍ය ඥානෙ මොකක්ද? කෘත්‍ය ඥාන නම් මේ දුක් ටිකක් ඇවිල්ලාමයි. අර gediye පිටින් ඕනේ. මට මේකේ පූර්ණත්වයෙන් ඕනේ. මට දැන් ඇවිදලා තියෙන 10යි 15යි මම 100ක් මේනකම්. දුක සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න හැකි තරමටම ඒ වීරත්වය, ධීරත්වයක් ඇති කරගෙන මුණ දෙන්න බැලුවොත් එහෙම දුක දුක වශයෙන් එදාට ওই දුක කියන තරම්ම කළු පාට නැහැ. යකාවේ කියන තරම්ම කළු පාට නැහැ. දැස්තිලා ඉන්නවා. මේකයි යෝගාවචරය කියන සූදානම් ශරීරයක්. ඒ සූදානම් ශරීරයේ ඉන්නවනම් ඕන පැමිණෙන දුකට හොඳටම මුහුණ දෙන්නේ ඒ පුද්ගලයා පමණයි. අනිත් සේරම දුක එනකොටම ක්ලාන්ත වෙලා වැටි. ඊට පස්සේ දවසක මේ ජීවිතය ඇතුළතම පුළුවන් වෙනවා දැන් මට පැමිණෙන ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් මම දුක හාත්පසින්ම දැක්කා කියන එක තමයි කෘතඥානයි. ඒ වගේම තමයි තේරුම් අරගන්නවා සමුදේ සත්‍යයේදී මේ 100ට 100ක් දුකට හේතුව තෘෂ්ණාවයි. නැත්නම් 100ට 100ක් දුකට හේතුව කෙලෙස්මයි. ඒ කියන්නේ මගේ කෙලෙස්. කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඔය කෙලෙස් මම කෙරුවා සත්‍ය නම් ඔය කෙලෙස් නිසා බැමිණෙන දුක් සියල්ලම දැරීමේ ශක්තියක් මට තියෙනවා. ඒ නිසා සියල්ලටම හේතුව සමුදේට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගැනීම සමුදේ සත්‍ය ඥානයි. ඊට පස්සේ කෘත්‍ය ඥානය කොහොමද කළ යුත්තේ? මේ ආසාව ඒක මේ හැඩ ගන්න තියෙන ආසාව, වෙනස් කරන්න තියෙන ආසාව, දියුණු කරන්න තියෙන ආසාව, සංස්කරණය කරන්න තියෙන ආසාව අතහැරලා දානවා. අතහැරලා දැම්මා නම් හරි අමාරුයි. මොකද මෙතෙක් කලින් පොර වෙලා තිබුණ දකින්න හැමදේම හදන්න, දියුණු කරන්න, සබ්ජෙක්ට්ගත කරන්න, සදාචාරගත කරන්න, සමනුයි අනුමයි සේරමනේ. ඔක අතහැරලා දාලා පැමිණියේ ස්ලෑෂ් වුණා නම් තේරෙන බලන්න ලෝකයක් දිගින් දිගටම බයින්න පටන් ගන්නවා. කිසිම කැක්කමක් නැහැ මොනවා කිව්වත් ගණන් ගන්න නැහැ ඉතින්නම් අපිත් එක්ක මොදේ නාන්දයන් දාවා මෙහවා කියන දාව මෙතන දැන් එන්නේ නැහැ කියලා හරියට ලෝකයට පේන්න පටන් ගන්නවා කොර හැන ගතියෝනේ නමුත් ඒක දරාගෙන දරාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික දිනු කරන යනකොට හිතෙනවා මට දැන් කිසි දෙයකට ඇඟිලි නොගා ඇස්සත්තේ අන්ධෙක් වගේ ඉන්න පුළුවන් මට කන් ඇහුනට බීරෙක් වගේ ඉන්න පුළුවන් මට කොච්චර ඥානයක් තිබුණත් මෝඩෙක් වගේ හැසිරෙන්න පුළුවන්. මට ඇඟේ ඕස්ටේ තිබුණත් පණ තිබුණාට මලමියක් වගේ කියලා බේරෙන්න පුළුවන් කියන එක තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපි මේ තේරීමේදී සම්බන්ධ වෙන්නේ මායයන් වහන්සේලාත් එක්ක. මේ හැම දෙයකම දඟලන කෑ ගහන කපුටෝ වගේ දඟලන පුද්ගලෙක් එක්ක නෙවෙයි. එදාට තේරෙන්න පටන් ගන්නවා කෘත්‍ය ඥානය සම්පූර්ණ වෙනවා. මට ඇත්තේ 50 පිට මේ බලානින්දදී අසාධාර්ණයේ සිද්ධ වෙනවා. බලාගෙන ඉන්නකොට අධර්මයේ සිද්ධ වෙනවා. ඇත්ත එක වහගෙන හිටියා වගේ නොපෙනුනාගෙන ඉන්න පුළුවන්. Tamanට හොඳටම Tamanගේ ප්‍රයෝජනකට බයින වෙනවා නැත්නම් Tamanටම බයින වෙනවා නෑ වුණා වගේ ඉන්න පුළුවන්. ඒව නැත්තම් මේ හොඳටම තේරෙනවා මේ මිනිස්සයා තව ඩිංගෙන් කරන්ට් එක වද්දාගෙන මැරෙන්නයි හදන්නේ. එහෙම නැත්නම් පැහැදිලිවම Tamanට අහේනි කර දෙයක් කරන්න හදන්නේ. නොදැක්ක වගේ ඉන්න පුළුවන්. මොකද කරන්න ගියොත් එන්නේ නමන්නක් කරන්න ගියම අර මනුස්සත් මැරෙනවා. ඊට මෙට වැඩි හොඳයි කිව්වා නාහනකොට ඉහළට යන ඉහළට බලයන් පහළට යන පහළට බලයන් කියලා අන්න එකයි කියේ. දැන් සර්වචනාන්ත එහෙම නැත්නම් අඟුලිමාල උත්තර හත්තු බලන්න ඉතලා බේරන්න කිව්වනේ. ඒ නෑ ඉතින් යනකොට යමෝරලා නෑ මේ ප්‍රශ්නේ ඇති කරන දවසක් සර්වචනාන්තේ තමන්ගේ ගඳ පිටි ඉදිරියට ආවට පස්සේ රවුදු හාමුදුරුවෝ කෙතර පහනක් පත්තු කළා ලෝකේ. සර්වචනාන්තේ පහන දිහා බලනකොට බලන් ගැටියක් පයි. එක තට්ටක් පිච්චෙනවා. අනේ ඊට පස්සේ වැටෙන්නේ ඉතුරු සතු තුනෙන් පිළිලගෙන ආයෙත් අර ගින්නටම පයි. කකුලක් පිච්චෙනවා. ඉතුරු කකුල එමුයි අර සතු තුනේ ආයෙත් වෙලා ගින්නට පයින්නකොට අරන් දාන්නක පහළ නිවන්ට මොනවක් කරන්නේ. උන්වහන්සේ කියනවා අනේ කීටි ජීවන චරිතයක් ඇති මේ කතා මේ ගින්දර රත්තරන් කියන එකට පැන පැන තවත් මීට වඩා කෙටි චරිතයකට කෙටි සංසාරයකට වැටහටි කියලා උන්වහන්සේට මහා උදාහරණයක් පහළ වෙනවා. ඇතුළෙන්ම එන සුවාසයක් යනවා. එච්චරයි. මොනම දෙයක් කරන්නේ කියලා බලන්න උදාන ගාතාවක් වෙනම තියෙන නිසා කවුරු පව් කෙරුවා කවුරු මොන කෙරුවක්වත් ওই කාටවත් විශේෂ ආරෝචනය කරන්න බැරි දේවල් වලට යන්නේ ගියා නම් ඒ පුදුල සංසාරයෙන් ගලවන්නම යන්නේ දැන් එහෙම නෙවෙයි දැන් කරන්න හදන්නේ කිඹුල් කඳුළු හනවා තමන්ගල කොච්චරද වැරදි කියලා අපිට අනුන් වැරදි කරනකොට උඩ පැනගෙන කෑ ගහගෙන ජීවත් හදාගෙන රට කන බණ්ඩ හදනවා ඒක වෙන්නේ මොකද්ද? දෙන්නම අමාරු වෙනවා. එකක් කඩතුළු මකා ගන්නට ගොටින් මට උණු වියෝයා දෙකක් කඩතුළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාර්යයා. දැන් ඉන්න හරියක් ඉන්නේ ඉඳුරුවේ ආචාර්යවල තමයි. නිකන් ඉන්නම බෑ. කාගරි ආයුධය කරගෙන කඩතුළු මකන්න හදනවා. මකන්න මකන්න කඩතුළු වැඩි වෙනවා. ඒ නිසා මේ කෘත්‍ය ඥානේ තේරෙනකොට තේරෙන්නේ මොකද්ද? සමුදේ සත්‍යයේදී මට දැන් ඉස්සර වගේ නෙමෙයි කලබලයක් නෑ. අසාධාර්ය වුණත් අධර්මයේ වුණත් බලාගෙන ඉන්න පුළුවන්. බැරිම නම් මර්මිනියක් සේ ඉඳලා හෝ බේරෙන්නේ කියලා. මොකද මේ අපි මේ කරන වැඩේ ලේසි වැඩක් නෙවෙයි. අපිට ඉස්සල්ලාම කළ යුතු නම් මොකද? අපේ సంతානෙ. අපේ ඇතුළත පිරිසිදු කරගන්න ඕන. ඒක කරන්නේ නැතුව අපි අනුන් උදව් කරන්න යනවායි කියන එක හරි ජනප්‍රිය. බොහෝ දෙනා අපිට කියාවි අපි කරුණාවන්තයි මෛත්‍රියයි කියන. නමුත් අපි සුදුසු නැහැනේ. සුදුසු නම් මේ තණ්හාවේ අපි මේ දේවල් වලට ඇඟිලි ගහන ගතිය, දේවල් වෙනස් කරන ගතිය පොඩ්ඩක් පමා කරන්න. පොඩ්ඩක් ඉවසලා බලන්න. මොකද්ද මේ තියෙන තදිය? මොකද්ද මේ තියෙන තක්කුමුක්කු? ඇයි ඔක දිහා බලන් හිටපම මොකද වෙන්නේ? පුංචි කාලේ අපි කොච්චර ඒව දිහා බලන දන්නේ නැතුව හිටියත් මේ හොඳ නරකද දන්නේ නැහැ. කොච්චර සුන්දරද ළමා ජීවිතේ. නමුත් දැන් වැඩි හිටපත් වුණාට පස්සේ සෑම දෙයක්ම අපි කරන්නේ මම කරන්නේ කියන වනස්පති යුගයකට එන්න තියෙනවා. ඒකට ගියාට පස්සේ නිින්දක් නැහැ. මොන දෙයක් දැක්කත් ඒක එක සැරේකින් ජීවිතේ මැකිලා යන්නේ. විකෘණයට යනවා දිත්තේ දිත්තපත්තන් කියන එක හිතා ගන්නවත් බෑ. දැන් දුතු දෙය දුතු මතින් නතර කරන්න අපි දන්නේ නැහැ. අහුදයක් අහුදේ මතින් නතර කරන්න අපි දන්නේ නැහැ. ගන්ධ බලපු රස බලපු පහස බලපු දෙයක් එතනින් නතර කරන්න දන්නේ නැහැ. ඕන භවයක් ඇතිකල ඊගාව චිත්තක්ෂණයට කොනක් තියාගන්න. ඒකට හිතට ආපු දෙයක් විශේෂයෙන් භාවනා කරන හිතේලියාට මොකෝ ඉතින් ප්‍රශ්නයක් නැහැ. හිතවිල්ලක් ඇවිල්ලා එයයි. ඔකට කනගාට වෙලා වැඩක් නැහැ නේ. කනගාට වුණාට වෙන්නේ හිතවිල්ලකුත් ඇවිල්ලා කනගාටුකුත් ඇවිල්ලා දෙකකින් තමයි. හිතවිලි කියන එක ස්වභාවය. වේදනා කියන එක ස්වභාවය. ශබ්ද කියන එක ස්වභාවය. ඒකේ මුලමදාක දකින්න එක ඇඟිලි නොගහ බලන් ඉගෙන ගන්නවා. ආන්න එක තමයි සමුදේ සත්‍ය විකෘති ඥානෙ වශයෙන් පත් වෙන්නේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් ආනේ විදිහට සමුදය සත්‍යයි, දුක්ඛ සත්‍යයි දෙක පිළිබඳව අපි මේසාලේන ගතිය, උපේක්ෂාව, ඉවසාබරා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා නම් ඒ නිවන් දකින්න ඉස්සරළම විමුක්තියක් ඇතිවෙන්න පටන් ගන්නවා. අපි මේක හයියෙන් හයියෙන් බදා ගන්න බදා ගන්න අපි මේක හයියෙන් කරකැවෙනවා. මේක අතහැරලා යන්න ඇරියට පස්සේ අපිට අපේ වැඩක් කරගන්න පුළුවන් කරගෙන ඉන්න කරගෙන දෙන්න පුළුවන්. අපි කියන්නේ තාම දැඩිව අල්ලන එක. අල්ලෝ තරමට දැඩිශේ අපි අහුවෙනවා. ඒ නිසා මේ වේදීම දැන් සත්‍ය මේ සමුදය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන දෙක මුදුවර තේරුම් ගත්තොත් ආයේ වෙනම නිරෝධ සත්‍යයක් නැහැ. කවුරුත් බලාපොරොත්තු වෙනවා නිවන් ලබන වෙලාවේදී රුවන් පුරයකට යයි රත්තරන් පාට ආලෝක වෙන්නේ ඉනිමකක් කෙනේ විහිලට යන්න මොකක් අත්හම් වෙන්නේ ඒ මොනම දෙයක්වත් හම් වෙන්නේ වර්තමාන මොහොතේ පවතින දේ විතරක් හොඳට තේරෙයි. ඒකේ ගන්න දෙයක් නැතුව තේරෙනකොට හිතෙනවා ඔලිම්පික් තරගයට ගිහලා වට්ටක්ක ගෙඩියක් ආයකට හම්බුණා වගේ. මොකද්ද ඔකට උත්තර රට යන දෙයක් ආන්නේ වගේ දෙයක් තමයි හම්බෙන්නේ. නමුත් වර්තමානයේ පවතින දේ නිස්සාරත්වය. ඒක අනිත්‍යත්වය. ඒක දුක්ඛත්වය. ඒක අනාත්මත්වය තේරෙනකොට ඒ වට්ටක්ක ගෙඩියක් වටිනවා. ඊට මේක දන්නේ නැතුනේ මේ සංඛාරයට වලික අපා ගන්න දඟ ගන්න බල්ලා වගේ කැරක් කැරක් කැරක් ගියේ දැන් තේරෙනවා මේක කොහොමඩක්වත් හැපෙන්නේ නැහැ කැරකිලා ඉති වැඩක් නැහැ ඒක නිසා අකාරින්ද නම් මේ මේ මේ දැන් දැන් දැනෙන ඒ වෙලාවේදී අපිට තියෙනවා දැඩි දැනටම අපේ හිතවල තියෙනවා මේක කොහොමද ඉලක්ක කළ යුතුයි මේක කළ යුතුමයි කියලා අපි දඬුවම් වල කියලා අපි මෙහෙර කරගෙන තියෙනවා ඕක නිදහස් කරන්න තියෙන අපිමයි අර දඬුවම් ජීරුම් පට්ටලයකට ගිහිල්ලා වෙලිවෙක් කරපු වැඩක් අපේ පොත්වල ලියලා තියෙනවා. ඒ ලී පළු දෙක අයින් මැද ඉඳගෙන වලිගේ පළු දෙක මැදට කුණ්‍ය අයින් කරලා තියෙනවා. අයියෙන් නගලංගෙකට වලිගේ හිර වුණාට පස්සේ ඉතීක අදහස්. ඒකමයි අපි කරන්නේ. අපි දන්නේ වලිගයක් අපිට කියනවා කියලා අපි ඉඳ ගන්නවා පට්ටලේ. එහෙල මම කුණ්‍යයෙන් වෙලා බලනකොට වලිගය හිටියා. ඒ වගේ මේ ඉල්ලගෙන කන, හොයාගෙන ඉඳ ගන්න දුකක් මේකේ තියෙනවා. මේක සරුවත් යනවා තිබේ රිදෙන්නේ නැති කාලෙට. දැනෙන්නේ නැති තාලක බොහෝම ලස්සනට කියලා දීලා තියෙනවා කවුරුත් දීපු දෙයක් නෙවෙයි මේක වදාගත් එකක් හදාගත් එකක් ඒක ඒක වශයෙන් දැකීමමයි සමුදය පිළිබඳ සත්‍ය ඥානය කියලා කියන්නේ මේක තෘෂ්ණා 100%ක් තෘෂ්ණාව කියලා හිතාගත්තොත් අපිට අල්ලපු ගෙදරත් එක තරහ වෙන්න දෙයක් නැහැ ආන්දවත් එක තරහ වෙන්න දෙයක් නැහැ කාල ගුණයත් එක තරහ වෙන්න දෙයක් නැහැ මේ වෙන්නේ වෙන්න තියෙන දෙයක් හැබැයි ඒක අර කියන විදිහට සීලයෙන් සමාධියෙන් ප්‍රත්‍යාවයෙන් තුරු දෙන්නේ නැතුව ගියොත් ඒ පුද්ගලයා තුළ අසාදා අසා අශීලාචාර ඒ වගේම මේ සදාචාර නැති ಗುಣ පහළ වෙන්න පුළුවන්. ඒක නිසා සීලයක පිළිතලා අර සත්‍යයේ ඡන්දස්සේදී සමාධිපේටි ආදි වශයෙන් අපි ඇවිල්ලා තියෙන ಗುಣ මාර්ගය සී කර ගන්නවා. සී කරගෙන හිමීට හිමීට හිමීට හිමීට ගෙවා දාන වැඩකට යනවනම් මේ නිරෝධ සත්‍ය කියලා වෙනම දෙයක් නැහැ. නිරෝධ සත්‍ය කියලා කියන්නේ සමුදය සත්‍යයේ නැස්චාර්තේ. යෝ තස්සා ඒව තණ්හායි. ඒ තණ්හාවගේම අශේෂ විරාග නිරෝධය. අශේෂ දුරු කිරීමමයි මේ සමුදේ සත්‍ය කියන්නේ සමුදේ සත්‍ය පෙන්වනකොටත් පෙන්වන්නේ ඒකදී තියෙන්නේ සත්‍යකරණය විතරයි. සාක්ෂාත්කරණය විතරයි. දැන් මේ කියනකොට යමක් තේරෙනවා අපට. තර්කයට බලනකොටත් අහු වෙනව සාක්ෂාත් වෙලා නැහැ. ඒ තාකල් අපිට ඒක අයිතියක් බුද්ධියක් නැහැ. සාක්ෂාත්කරණය කරන්න තියෙන මේ තෘෂ්ණාව දියුණු වෙන්න දියුණු වෙන්න දුරු වෙන්න දුරු වෙන්න නිරෝධය පිළිබඳ සාක්ෂාත්කරණය වැඩි වෙනවා. ඒ සාක්ෂාත්කරණය විතරමයි මේක තියෙන්නේ දැන් අපි ළඟ තියෙනවා ඒක මගේ කියා ගන්න විතරයි තියෙන්නේ මගේ කියා ගන්න නැති තාක්කල් අපි මගේ කියන සංනාව ඉදරන්න ප්‍රතිබද්ධ දෙය තමයි ඒක කරන්න නම් සත්‍යකරණය සඳහා සර්වඥාන්තික නිස්සාරණය හොඳයි විවේකය හොඳයි එහෙම නැත්නම් අපි මේ මේ අබිනිෂ්ක්‍මණය මෙච්චරයි කරන්න තියෙන්නේ මේ අබිනිෂ්ක්‍මණය කරන්න අපි කාය විවේකයේ සඳහා ඊගාට චිත්ත විවේකයේ සඳහා ඊගාට උපති විවේකයේ සඳහා අතහැර දැමීම පුළුවන් ප්‍රමාණයෙන් කරගෙන කරගෙන යනකොට ඒ දසදාන වස්තු අතහරිනවා. ඊගාවට ඒ අනුශේ පරිඋත්ථාන කෙලෙස් හතන අංශක අනුශේ කෙලෙස් හතහැරීම දක්වාම යනකොට යනකොට යනකොට වස්තුන් කෙරෙහි තෘෂ්ණාව අඩු වෙනවා. නිරෝධයට ඉඩ සැලසෙනවා. ඒක නිසා ඒ නිරෝධ සත්‍ය යනකොට ඒ පුද්ගලයාට නිස්සාරණේ රසය වැටහෙනවා. අයියෙන් බදා ගන්න බදා ගන්න වෙහෙස වැඩි. ඒ වගේම තමයි විවේකේ වැඩි වෙන්න වැඩි වෙන්න අපිට විවේක බුද්ධිය වැඩි වෙනවා ඈත පේන ගැටි වැඩි වෙනවා. අවිවේකී වෙන්න වෙන්න වෙන්න අපි හිර බන්ධනයකට අහුණා වගේ වැඩි ආයාසයකට ලක් වෙනවා. ඒ දේ කරන්නේ ආයාස කරමින් දැඩි බන්ධන වල අපි ලක් වෙන්නේ අපේ තෘෂ්ණාවන්ත ලෝකේ මොනවා හරි අපි ළඟ තියෙන්න ඕනේ කියලා හිතෙන නිසා. තෘෂ්ණාව අතහැරියා නම් අපිට තේරෙන පටන් ගන්නවා නිස්සාරණයට යන්න යන්න විවිධකට යන්න යන්න අමතර ශක්තිය තමයි කියන්නේ. මරණයට වැඩිය අමෘතයේ සදාකාලික අක්ෂය තමයි පේන්න පටන් අරගන්නේ. ඒක සාක්ෂාත්කරණය කරනවා හැර ඒක හදන්න දෙයක් නැහැ. මෙහෙ විදිහට කියනවනම් තෑග්ග දීලා තියෙන්නේ අපි බාර ගන්න ලෑස්ති නැහැ. ඒ නිසා සිංහල කියමනක් කියනවා තෑගි දෙනවට වැඩිය වටිනා තෑග්ග බාර ගන්න එක කියලා. නිසා ජීව තෑග්ගක් අපේ ළඟ තියෙන අපිට විවේකයේ කියන එකෙන් තමයි පටන් ගත්තේ අපි රෝමනාවෙන් තමයි අපි ලෙඩ දාගත්තේ අපිට නිස්සාරණයෙන් තමයි අපි පටන් ගත්තේ අද තියෙන බන්ධන සේරම අපි අස්සම් කරලා ගත්තේ වුණා නිකන් හම්බෙච්චව නෙවෙයි ඊට පස්සේ දැන් ආයෙ ඩිසයින් කරන්නයි තියෙන්නේ කරනකොට කරනකොට අමන්න වැටෙනවා නම් කරදරයක් බයක් පරිදීමක් අසන්නකම ඒ කියන්නේ ඒ තරම්ම පැවැත්මට තියෙන ආශාව නිසා ඒ කියන්නේ ඒ කියන සෙල්ලක්කාරකමට යන්න තරම් තමන්ගේ හිත මෝරලා නැති නිසා ඒ නිසා සාක්ෂාත් කරන්නේ කියලා කියන්නේ ඇත්තටම ජීවිතයක බාහිර ගන්න වැඩක් ඒ දේ මෙන්න මේ කියන සාක්ෂාත් කරන්නේ කියන සඳහායි මාර්ග සත්‍ය වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව තමයි සරුවත් කරලා දෙන්න දෙන්නේ අන්ත දෙකේ ඉන්න තාක්කල් සරණයක් නැහැ ඒ වගේම තමයි අන්ත දෙකේ ඉන්න සාකල් විවේකයක් නැහැ. අන්ත දෙකේ ඉන්න සාකල් අමෘතයක් නැහැ. අපි මෘතය මරණයමයි කියන්නේ. ඒ නිසා මදහත් මාර්ගයට යන්න නම් අන්ත දෙකේ ඉන්නකොට අන්ත දෙක දැනගන්න ඕන. දැනගන්නකොට දැනගන්නකොට හැප්පිලා දෙපැත්තේ හැප්පි හැප්පි හැප්පි හැප්පි මද මාර්ගයට වැටෙනකොට තමා විසින්මයි ඒ මධ්‍යම ප්‍රතිපදාව සංශ්ලේෂණය කරන්න. කවදාකවත් බුදුහාමතෝ සංශ්ලේෂණය කරලා දෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් සරුවචනාසික වචනේ කියනවා නම් මධ්‍යම ප්‍රතිපදාව නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරය. ඒක සංසාරයටයි ඇයිති. නමුත් අද්දුම සංස්කාරය කියලා සරුවචනාසික දේශනා කළා කියනවා සහැල්ලුම උපකරණය. ඒක වැඩි වුණාට පස්සේ මේ උපකරණය විසි කරන්න පුළුවන්. නිසා ඒක පටන් ගන්න සම්මා සති. සම්මා දිට්ඨිය. හොඳ දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ. දුක පිළිබඳව නම් තියෙන්නේ ඒ දුක මේ පැමිණි දුකමයි දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න ඕනේ. ඒකයි සම්‍යක් දෘෂ්ටිය වෙන්නේ. සමුදය වශයෙන් බලනවා නම් මේ සියරම අපි කවදා හෝ ප්‍රාර්ථනා කරපු නිසා ලැබිලා තියෙන. ඊළඟ ගත්ත දෙයක්. තෘෂ්ණාවෙන් බැඳලා තියෙන දෙයක්. නිසා මේක ප්‍රහාණයේදී අපිට හිතන්න තියෙන මේවා අපට අයිති නෑ. අයිති නැති දේ දුක. අයිති නැති දේ අතහැරියාම සපක්. මේ දෘෂ්ටි ඇති කරගත්තම ඊට කියන බුල සම්මා දිට්ඨිය. එතකොට තේනවා අතහැරීම අතහැරීම කියන නිස්සරණේ ඒ වගේම විවේකය ඒ වගේම අමෘතයට යනකොට එන්නේ එන්නේ අමෘත රසය විවේක රසය ලැබෙනවා. ආනේ විදියේ මූලික සම්‍යදෘතිය හඳුනා නම් ඒ පුද්ගලයාගෙන් ඇති වෙන සංකල්ප ඔහුගේ හිතුම් පැතුම් ක්‍රියා වචන සියල්ලම ඒ ඒ වෙලාවේ අතහැරලා දාන දේවල් ඇති වෙනවා. ඒ වෙනි සංකල්ප නැත්නම් දෘශ්‍ය සංකල්ප සහිත කෙනෙකුට විතරයි කායික ක්‍රියාවක නැත්නම් සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව කියන දේවල් එන්නේ එන්නේ එන්නේ වෙනද තරම් අහුවෙන්නේ නැති නිදහසට බර තමන්ගේ මතු විවේකයට සලසන විදිහට සලසුම් කරන්න පටන් ගන්නවා කොච්චර සෙනග තලකේ කෙරුවක් කවදාකවත් නැතුවක් එන්නේ ඉහි වෙන්නගෙන කරනවාද පැවිදි වෙන්නගෙන කරනවාද ස්ත්‍රීද පුරුෂද මලක් වශයෙන්ද දුවක් වශයෙන්ද අත්තම කෙනෙක් වශයෙන්ද සීයකේ මුන්නම දෙයක්වත් බලපාන්න තමයි දැනගන්න ඕනේ මේවා පරණ අල්ලපු නිසා අද අහුවෙලා තියෙනවා නමුත් අපිට ඊගාටන චිත්තක්ෂණේ ඔච්චර දැඩි අල්ලීමක් නැතුව සාමාන්‍ය අල්ලීමකින් දැඩි අල්ලීම ප්‍රතිස්ථාපනය කරනවා ඊට පස්සේ සාමාන්‍ය ඇල්ලීම සැහැල්ලු ඇල්ලීමක ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන යනකොට ඒ ඇල්ලීම නොඇල්ලීම මට්ටමට යනකම්ම යන්න නම් අපේ කර්මාන්ත හැම එකක්ම 100ෙන් කරන්න ඕනේ වෙනදා කරන දෙයමයි කරන්නේ අතේ පොල් තෙල් ටිකක් ගාගෙන කක්කොස් කපන්න පටන් ගන්නවා වගේ. දැනගන්නවා මේක අහුවෙන හති කොන ගෑවෙන. ඒ නිසා බඳන් ගන්නකොටම අතේ වගේ ටිකක් ගාගෙන පටන් ගන්න වැඩ පිළිවෙලට කර්මාන්තයන්ගේ එන්නේ එන්නේ එන්නේ සහසුවක් තියෙනවා. මේ කර්ම වචනයක්ම තේරුම් අරගන්න ඕනේ අහුවෙන්නේ නැතුව. ගැළවීම පිණිස තියෙන වචන. ඒ වගේම ආජීවයේ කියලා කියන අපේ ජීවන රටාව බවාගෙන කන වැඩ නෙවෙයි. එතන කන්න ජීවත් වෙනවා නෙවෙයි ජීවත් වෙනවට කනවා. වෙන කරන්න බෑනේ මේක පාස්සන්න බෑනේ සමහරු කණ්ඩමනේ ජීවත් වෙන පාටිමනේ හිතේදී එහෙම නෙවෙයි මැරෙනවානේ නැත්තම් භ්‍රමචාරය රැකන්න බැරි නිසා කෑම ගන්නවා ආන්නේ විදිහට අපේ ආජීවය හදාගත්තාම ඒ කාමභෝගී පුද්ගලයන් අපි නීරස වෙනවා ඒකත් ලොකු ලාභයක් එහෙම නැතුනොත් එහෙම අපිට ස්පාසුවක් නැහැ ආමන්ත්‍රණ බැරි වෙන්න පටන් ගන්නවා ආනේ විදිහට කර්මාන්ත වචන සහ ජීවන රටාවේ වෙනසක් ඇති වුණොත් පමණ අපේ තුල ශක්තියක් ඉතිරෙනවා වීර්යයක් ඉතිරෙනවා මේ ආධ්‍යාත්මික ගමනට නැත්නම් අපි සම්පූර්ණ මෙඩිකල් හරපු උද්දණ්ඩක් වගේ හරි වෙහෙස ජීවත් කරන දේ මත්තට තව තව ගැට වදින බව දන්නවන්තෝ ජටා බහි ජටා ජටා ජටිතෝ පජ ආනේම වෙන්නතෝ කර්මාන්තවල වචනවල ක්‍රියාවල ආජීවයේ යම් යම් ගැළවීමක් එන්න ගියොත් ඒ පුද්ගලයා තුළ පුදුම ඔදයක් පුදුමාකාර දෛව විද්‍යාවකටම අවදීන් ඉන්න පුළුවන් ශක්තියක් වීර්යයක් එන්න පටන් ගන්නවා. එහෙම නැතුව කවදාකවත් මේ සම්මා වායාම කියන එක නැගිටවන්න බෑ. ඒ වායාමයක් නැතුව එහෙම යෙදවීමකින් තොරව සතියක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වෙනවා නම් බුදුහාමුදුරන්ට ඉස්සලා බොහෝ ශාස්ත්‍රවලින් බුදු වෙන්න ඉඩ තිබුණා. උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් ගොඩ ගහන කොට ගහන ඇවිල්ලා මේ ක්‍රියා වචන ජීවන රටාවන් පිළිසුදු කරගෙන කර මේ සભ્યත්වගත දෙවි මේ සුද්ධ වෙමින් මේ උසස් ආර්ය tattරපත් වීම පත් වීම ඇවිල්ලා තමයි මේ අන්තිම භාවයේ වෙනකොට ඔය 16 දෙනෙක් වගේ ශක්තියක් වචන එකවර එක්කෙනෙක් වචනයක් කතා කරන වචන 16ක් කතා කරන්න පුළුවන් තරම් ශක්තියක් පුදුමාකාර සෞඛ්‍යයක් ඇති කරගෙන ආවේ සංසාරේ පුරුදු කරලා අන්න එතනදී තමයි යෝධ බල යෝධ වීර්ය යොදලා මේ චතුරංග සමන්නාගත වීර්ය යොදලා කිව්වේ මගේ ඇටත් හැමක් ඉතුරු වෙන්නේ ඉතුරු වේවා. හේමස් දියලේවා. මම මේ ගත්ත ප්‍රයත්න අතහල මිසක නැගිටින්නේ. මහා පොළොව දෙවුණු කලයාලු ඒ වගේ මහා බෝසතාණන් වහන්සේනම කිය අදිස්ථානය ගත්තට පස්සේ ඒවා කියන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තියෙන්නේ මේ කස්තාවට නෙමෙයි. අර කලින් කියපු සම්මාදිෂ්ඨි සම්මා සංකල්ප කම්මන්ත වාචා ආජීව කියන දේවයන් ඇතිවෙච්ච විශාල වීරිය ශක්තියක් තියෙනවා වීරත්වයක් තියෙනවා අන්නේ වීරත්වයෙන් තමයි අදිෂ්ඨාන කරන්නේ මම මේ අරමුණේ සතිය පිහිටවනවා පිහිටවනවා. එතකොට විතරම මේ පුදුලට අරමුණේ මුලැඳාක දැක ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට තමයි හිත සමාහිත භාවයකටපත් වෙන්නේ. ඒක වෙන්න ඔය මේ වීර්යයෙන් අදිෂ්ඨානෙම නෙවෙයි බොහෝ කල් පුරුදු කරපු. අන්නේ අදිෂ් මේ සමාධිය ඇති වුණාට පස්සේ අර කලින්ම ඇති වෙච්ච සම්‍යක් දෘෂ්ටිය ඇත්තදෝ නැත්තදෝ කියලා මේ ජීවිතයේ තුළම සාක්ෂාත් කරන්න පුළුවන්. මේ ජීවිතය තුළම තමන්ටම දැනගන්න පුළුවන්. එමෙන්නත් ඒක උදු සත්‍යයෙන්ම ගත්ත සම්‍යක් දෘෂ්ටියක් නෙවෙයි. මේ ප්‍රඥාවෙන් ඒක උපවැටෙනකොට ප්‍රඥාව නිසා නැවතත් සම්‍යක් දෘෂ්ටිය ඍජු වෙනවා. අරිසත්ත්වයේ ගැම්මතේ සම්මා සංකල්පය හරියනවා. එතකොට ආයත් කර්මාන්ත වචන ජීවන රටාව තව තවත් සදාචාරගත සම්පන්න වෙච්ච ශිෂ්ට වෙච්ච කිසිම දෙයකට සැලෙන්නේ නැති කිසිම දෙයකට ඇඟිලි ගහන්නෙත් නැති පුදුමාකාර විවේක නිස්සිත නිස්සරණාදී අධ්‍යාශයක විවේකයට බර වූ ජීවිතේ ඉඳ පටන් ගන්නවා. ඒ තුල ඔහුට ඇති වෙන ශක්තිය, ඔහුට ඇති වෙන ස්මෘති ශක්තිය, නිර්මාණශීලීත්වය, සුවකිරීමේ වේගය ඇඟ ප්‍රසාර කරන තව කෙනෙකුට දෙන්න පුළුවන් තරමේ. වෙන පුද්ගලෙක් ළඟට ගියත් ඇති වෙන මේ මේ සෞඛ්‍ය සම්බන්ධ කම්පන තව කෙනෙකුට තේරෙන තරම්, ඉරිසිරුන්ට තේරෙන තරම්. ඉතින් මේක කක කැවි දව කැවිගෙන කැවිගෙන එනකොට තමයි එවැනි වීර්යයෙන් යුක්තව ගත්ත අරමුණේ දිගටම හිත පවත්වන මිසක් ඒට මේක දුක වසාලන වූ මේ ඉරියව් මාරු කෙදීන් එහෙම මේ දැඟලිලි සූපසත්ත ගන්ධ රස විචේ චංචල කම්පන ගති නැතුව ගත්ත වේගයේ දිගේ යන පුළුවන් සතියක් පහළ ඉතින් ඒ තුළ තමයි සමාධිය එන්නේ මේ සමාධිය නැවත ආයෙත් ගිහිල්ලා අර සම්‍යක් දෘෂ්ටියට ආධාර කරගෙන මේ කරකැවි කරකැවි යන ගමන මේකේ තියෙන මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාහාරිය සත්‍ය. ඉතින් ඒක යනකොට හොඳටම තේරෙනවා අර නිස්සරණේ වැඩි වෙනවා. විවේකේ වැඩි වෙනවා. අමෘත ශක්තිය එන්න පටන් ගන්නවා. ඒක ගිහිල්ලා ඉතින් අර ඒ මායිම කඩයිම කඩුල්ල පණින තැන් තමයි මාර්ග ඥානය, ප්‍රථම මාර්ග ඥානය, ද්විතීය මාර්ග ඥානය, තෘතීය මාර්ග ඥානය, චතුර්ථ මාර්ග ඥානය වාසයි සංයෝජන ධර්ම 3යි 5යි 10යි ආදී වශයෙන් කඩලා යනවා. මෙන්න මේ දේවල් අවබෝධ කරගන්න කවදාකවත් හම් වෙන්නේ නැහැ පොතේ. කවදාකවත් තර්කයෙන් කවදාකවත් කටපාඩම් කරුවොත් හරියන්නේ නැහැ. කරලා කරලා කරලා ටිකක් හෝ ඒ Taman තුල ඒ ධර්මතාව වැඩෙනකොට නම් බුදුරජාණන් වහන්සේ කොච්චර දුෂ්කර කෘත්‍යයක්ද කරලා තියෙන්නේ කියන්න බැරි දෙයක් මෙහෙම කියලා තියෙන ආකාරයෙන් කියලා බුදු ගුණය පිළිබඳව ධර්ම ගුණය පිළිබඳව Taman මේ යන මාර්ගය පිළිබඳව පුදුමාකාර අදිෂ්ඨාන ශක්ති දැරීමේ ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආන්නේ විදිහට ආර්ය සත්‍ය හතර વિશે ඇත්ත ඇති ඇති අවබෝධ කරගෙන යනකොට අයං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාති යථා භූතං ඥානාති පස්සති මේක සතිපට්ඨාන සූත්‍රයක තියෙන්නේ මේ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමචික්කමය දුක්ඛ දෝමන සත්සංගමය ඥායස්ස අධිගමය කලයිසුදී මේකයි කියලා න්‍යාය තමන්මයි තේරුම් ගන්න. බුදුරජාණන්සේ කියලා කියන මේක මධ්‍යම ප්‍රතිපදාව කියන නමුත් ඒක හදාගන්න. එන්නේ එදාට පහුවෙන්ද තමයි නිබ්බානස්ස සත්‍ය කිරියා සිද්ධ වෙන්නේ. තමන් මේක හොඳටම දැනගන්න ඕනේ මම්ම හදාගත්ත පාරෙන් මේ යන්නේ කියලා හරියට හිස්සිය පිළිගියේ ඉන්න කෙනෙක් බින්ගයක් අපාගෙන ඒ බින්දි කෙලවරට ගියාට පස්සේ ඉතින් දන්නවා මේ අන්තිම සිරිය කැඩුවට පස්සේ මට තියෙන දැන් යහපතට යන්නේ කයි කියලා කවුරු කරපු ගේ බින්ගයක් පිටින් නෙවෙයි යන්නේ. ඉතින් ඒ නිසා මේ එවැනි වැඩ කරන පිරිසක් එකට කටයුතු කරනකොට පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා එතන තමන්ගේ වීර්යය කරනවා, මගේ එතන මම වීර්යය කරනවා. අපි ඔක්කොම පුදුම විදිහට දුකේ එක එක ස්ථාවරයන්, දුකේ එක එක තට්ටු, කප කප කප කප යන ගමනක්. මේන්න මේ ගමන වැටුණාට පස්සේ මගේ වචනේ කියනවා සතිය සතිපට්ඨානය ආරම්භ කරලා පස්සේ හොඳට ඕක තේරෙන පටන් අරගන්න දැන් අපි කවදාකවත් නොගිය නගක දිගේ ඉහළට පීනන සමාජයේ තියෙන මේ නැමියාවල් වලට විරුද්ධ අතර ගමන් කරන මාර්ගය කියනවා කියලා. ඒ නිසා සර්වචන සඳහා කරන යම් කිසි කෙනෙකුට ඒ ආකාරයෙන් ඒ සතියේ විශේෂත්වයක් වැටෙන පටන් අර ගන්නවා නම් ඒහි කෝච භික්ඛවේ මේ සත්තාරෝ සතිපට්ඨාන ඒවං භාවේය සත්වස්සානි යම් කිසි විදිහකට මහන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානය හත් අවුරුද්දක් යම් කිසි භාවිතා කරනවා නම් තස්ස දින්නම් බලානම් අඤ්‍යතරම් බලම් පාටිකාංකා. ඕතේ පර දෙකෙන් එකක් බලාපොරොත්තු විය යුතුයි. දිට්ඨිය ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා. මේ ධෘති දැමීම අඥා අඥා භාවයේ නම් වූ ප්‍රත්‍යාව සාක්ෂාත් කිරීම නම් වූ අරිහත් ඵලය. යම් ආකාරයක ටිකක් හෝ තියෙනවා නම් උපාදිශේෂ සෞපාදි ශේෂණං අනාගාමිතාවය. නිසා මේ දවුරුදු හතක් දඟලනකොට මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගෙ දිගේ ඔහුට මේ ඵල දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඊට පස්සේ සඳහන් කරනවා ඊට වැඩි ඥානවන්තව උපයාගත් සතිය සුපතිච්ඡිතව පිළිවෙතෙන් දෙන්නේ නැතුව කරනවා නම් ඒ හතක් තිබිච්චාවයි. හතරෙන් තිත්තන්තු බිකවේ හත්වස්සානේ. ඔය හතක් තිබිච්චාය හය අවුරුද්දකුත් මේක කරතයි. අඩු කරලා අඩු කරලා සඳහන් කරලා තියෙනවා එක අවුරුද්දකවත් කරදැයි අවුරුදු භාගෙනොත් කරතැයි මාසෙකවත් කරදැයි සති දෙකකවත් කරදැයි අන්තිම වෙලාව එක සතියකවත් කරන්න පුළුවන් කියන්නේ මේ කියන සතිය ඔය සම්මා සතිය නෙවෙයි සති දවස් හත ඊනේ තරමටම මේ බඩු විකුණන්න ඉස්සෙල්ලා ගරන්ටි එකක් දෙනවා හරි ගියාම ගාස්තු ගෙවීම ක්‍රමයේ අන්තර්ගුරුකම් කරනවා කියලා ආහඳුරු පත්‍රය දාලා තියෙන අන්න ඒක මේ තමයි කරලා බලන්න කරලා ගියාට පස්සේ පුළුවන් නම් ගාන ගෙවන්න ඒ තරම්ම සම්පච්චනාගට විශ්වාසයි. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ අර කලින්ම කියාපු ඒ කායනෝ යම් වික්‍රේ මග්ගෝ සත්තානං විසුද්ධිය වශයෙන් සූත්‍රය හමාර කරන්නේ අර මුලින්ම කියාපු ගුණ හත සිහි කරලා ඒ ගුණ හත ඒකාන්තයෙන් සාක්ෂාත් කරන්නේ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ එකම තැනකව සතිපට්ඨාන සූත්‍රයේ කිසිම පූජාවක් වන්දනාවක් මොනම චර්යාවක් නැහැ. කිසිම තැනක ඉස්ත්‍රි වෙන්න ඕන පුරුෂ වෙන්න ඕන පැවිදි වෙන්න ඕන උපවිදින මොනම දෙයක් නැහැ. වික්‍රේ කියලා ආරම්භ කරලා තියෙනවා. මොකද සංසාරේ බය දැකීම තියෙනෝනේ බයෙන් ගැලවීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙනම් වික්ඛ තමයි. වික්ඛ තමයි. ආන්නේම කරන කෙනාට මේ පාරේ යන්න පුළුවන්. කවුද මේ ලෝකේ මොන සාස්ෘණ වංශද මේ වගේ කිසිම තත්ත්වයකට ආරෝපණය කරන්නේ නැතුව ප්‍රඥාවන්තයාට යලපෙන ආකාරයට තමන්ගෙම තමන්ගේ විමුක්තිය සාදා දීමේ ක්‍රමයක් ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කළත් ඒ දේ කරලා ඒක සාක්ෂාත් කරපු ශිෂ්‍යයෝ කොයි ශාසනයේද ඉන්නේ මේ අඩුම ගන්න ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුසසුනගේ මුල්ම දේශනාව කරනකොට ඒ අඤ්ඤාපණ්ඩිත ස්වාමීන් වහන්සේ යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං මේ ලෝකේ යම් තාක් ඇති වෙන ධර්ම තියෙනවා නම් සියල්ල නැති වෙන සුළුයි කියලා පළවෙනි වතාවට සරුවචන් වහන්සේ නැත්නම් බුදුහාමුදුරුවෝ සම්මා සම්බුදු කරලා තමන් වහන්සේ ආර්යයන් වහන්සේ නමක් වඩපත් වුණා. අසජි ස්වාමීන් වහන්සේ දැකපු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට "යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ" කියනකොටම යම් ධර්මතාවයකට හේතුවක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ හේතුව මතක් කරනවා කියනකොටම සෝවන් වෙන්න පුළුවන්. ඒ වගේම මොකලණ ස්වාමීන් වහන්සේ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ අන්නේ හේතුෙත් නිරෝධය කියන එකක් තමයි අපේ මහා ශ්‍රමණයාගේ පණිවිඩය කියලා කියනකොට ආબોධ කරන්න පුළුවන් ශක්තියක් ඇතිවෙනවා ඒ නිසා මේක ඒ අවශ්‍ය ධර්මතාව කියලා ගහලා ආවනම් ඒක අවබෝධයක් ධර්මතාවයක් නමුත් ඒ සඳහා අපිට දැක්විය යුතු අනුග්‍රහ තියෙනවා අපි සීලේ වශයෙන් අනුග්‍රහ දැක්විය යුතුයි බණ ඇසීම වශයෙන් සුතමේ අනුග්‍රහ දැක්විය යුතුයි ධර්ම සාකච්ඡාව වශයෙන් අනුග්‍රහ දක්විය යුතුයි සමත භාවනා වශයෙන් අනුග්‍රහ දක්විය යුතුයි විපස්සනා වශයෙන් අනුග්‍රහ දක්විය යුතුයි ඒක යෝගාවචරයේ පැත්තට යන්නේක මො ධර්මතාවෙ දිග හැරීම නම් ඒක ධර්මතාවයක් ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ අපිට මේ වගේ බණ අහන්න මේ වගේ දෙයකට යෙදෙන්න උනත් කල්පනා වුණේ පුදුමාකාර මේ ඇතුළේ තිබ්මා පුජාවයක් නේ ඉතින් අපි සංසාරෙත් මෙහෙ එකතරම් ගමන් කරලා ඇති. නමුත් අපේ ගමනට අපි වග කියා ගන්නවා. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේ සූත්‍රය හමාර කරනකොට සරුවචනාංශයේ දේශනා කළා වගේ මේ ආකාරයෙන් සතිපට්ඨාන භාවනා වැඩුවා නම් මෙන්න මේ කාලයක් ඇතුළත ප්‍රතිඵල දෙනවා. ඒ නොදුන්නා නම් අපේ තාමේ සතිය ස්ථාවර වීම. සතිය පත්තානේ පිහිට වීමේ අඩුපාඩුවක් තියෙනවා. එහෙම නැත්නම් අර න්‍යාය අවබෝධ කිරීමේ අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව හදන්න පුළුවන් දේවල් ආනන්දරිය අක්ෂර කර්ම වගේ මාර්ගාන්තරාව, ස්වර්ගාන්තරාව ඇති කරන දේවල් නෙවෙයි. ඒක අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඊටු ටික හදා ගන්නවයි කියන එක අපටමයි ඇයිටි. ඒ දිගටම සමතනේ වශයෙන් විපස්සනා වේ වශයෙන් අනුග්‍රහ කිරීමෙන් මේ සර්වචනාසී අම්මාකාරික සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කිරීමේ මේ දුක් විඳින සත්‍යහාර දුකින් ගැලවීමේ මාර්ගය කියලා දුන්නාද ඒක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරාද එසේම අපි වශයෙන් ප්‍රාර්ථනා කරගන්න ඕන අපි මේ යොදන කාලයට ධනයට ශ්‍රමයට මේ සාමක ප්‍රයත්නයට ප්‍රතිඵලයක් වශයෙන් අපිට මේ ජීවිතයේදීම ඒ ගෞතම සර්වචනාංශිකේ ශාසනය තුලම මේ සත්‍ය අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ශක්තිය ධෛර්යය බලය අපාපතක් වාසනාව වේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තමන් බලාපොරොත්තු ඉෂ්ට කරගෙන මේ සංසාර දුකින් ගෙවන් කර ලබන නිවන පරම සාන්තිය මුක්තිය චිත්තක්ෂණයක් චිත්තක්ෂණ පාස සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සතිපට්ඨාන සූත්‍රයේ නිමාවත් අද ධර්ම දේශනාවේ නිමාවක් පිටින් සටහන් කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා